අපි මේ කායානුපස්සනාව තුළින් කායික විද්‍යාව එහෙම නැත්නම් ඉන්ද්‍රිය පිළිබඳව පවතින කායානුපස්සනාවේ විද්‍යාව තමයි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවයි. ඒ පිළිබඳව භාවනාවයි. රාත් වෙලා පිරිණිවන් පාන ඒ ධර්මතාවයත් විශේෂයෙන් අපි අද සාකච්ඡා කරනු ලබන්නේ අපේ විශේෂ අරමුණ තමයි නිරෝගිමත්ව අපගේ කය පවත්වා ගන්න අපේ කයේ තියෙන ඉන්ද්‍රිය ප්‍රශ්න, ස්නායු ප්‍රශ්න, දුර්වලකම්, දුබලකම් නිවැරදි කරගන්න මේ කායානුපස්සනාව අපේ ජීවිතයත් එක්ක කයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්න කියන කාරණාව තමයි අපි විශේෂයෙන් අද සාකච්ඡා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආහාරයේ පමණ දත යුතුය. ආහාරයේ ප්‍රමාණය දැනගෙන ගන්න ඕනේ. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව කිව්වේ? මොකද්ද මේක තුල තියෙන විද්‍යාව කියලා බැලුවාම අපි ගන්න ආහාරය පමණ ඉක්මවා ගියොත් ඒ ගන්න ආහාරයේ පිළිවෙල අපිරිවෙල වුණොත් ගොඩාක් දුරට අපේ කායික චර්යාව එහෙම නැත්නම් නිරෝගිමත්කම නැති වෙලා යනවා අනන්ත අප්‍රමාණ රෝගාබාධ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා දැන් අපි කෑම කනකොට ආහාරය කටට අරගෙන හොඳට විකනවා. ආහාරය කෑම කටට අරගෙන හොඳට විකනවා. විකලා කෑම ටික ගිල්ලාම ඒක බඩවැල් දිගේ යනවා. මා බඩවැල් පොඩි බඩවැල් මේ විදිහට බඩවැල් දිගේ ගිහිල්ලා ආමාශයට වැටෙනවා. ආමාශය දන්නවද? ආමාශය කෑම ගිහිල්ලා එකතු වෙන පොඩි තැනක් තියෙනවා. ඒක හින්ද්‍රියා. ආමාශය කියලා කියන්නේ පොඩි භාජනයක් වාගේ පණිට්ටුවක්. එතකොට මේ කෑම ටික ඔක්කොම ගිහිල්ලා ඒ කියන ආමාශයට වැටෙනවා. හැබැයි ඒ ආමාශයේ තියෙන ගිනි වතුර ඒකට කියනවා හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් කියලා HCl කියලා. මේ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එක හැදෙන්නේ කොහොමද කියලා බැලුවාම අපේ කයේ තියෙන උණුසුම මේ මත තිබ්බම රත් වෙන්නේ උණුසුම. දාඩිය දාන්නේ උණුසුම. ඒකට කියනවා තේජෝ ධාතුව. කෙල එනවා, දාඩිය දහනවා. සෙම හෙනවා මේවට කියන හාපෝ ධාතුව තෙතමනය. ඒකට කියන හාපෝ ධාතුව. ඒකට කියන පිත කියලා කියනවා. වාත පිත සෙම. මොකද්ද මේ උස්ම ගන්නකොට එකතු වෙන වාතයයි ඇඟේ තියෙන උණුසුමයි ඇඟේ තියෙන තෙත් ගතියයි කියන මේ කොටස් තුන වාත පිත සෙම කියන තුනම එකතු වුණාම හැදෙනවා අම්ලයක්. ඒක තමයි හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක. ඒක නිකන් හැදෙන්න බෑ. වාතයේ කිපෙන්න ඕනේ. තේජෝ ගතිය කිපෙන්න ඕනේ. උණුසුම කිපෙන්න ඕනේ. හාපෝ ගතිය ඇඟේ තියෙන වතුර කිපෙන්න ඕනේ. කිපෙනවා කියන්නේ මොනවද? කෝප වෙන්න ඕනේ. එතකොට තමයි ඒ ඇසිඩ් එක හැදෙන්නේ. මේක නිකන් කෝප වෙන්න බෑ. බඩගිනි වැඩි වුණාම අපිට දරා ගන්නව. දර ඉතින් අපනවා අපි. පොඩි ළමයිම ගල්ලෙම කනවා බඩගිනි. කොළ කෑලි කනවා. ප්ලාස්ටික් පොලිතින් ඔක්කොම කනවා. ඒ ඇඟට ඒ බඩගින්න වැඩි වෙනකොට ඇඟට තේට්ටුව වැඩෙන ශක්තිය අඩු වෙනකොට ඒ ශක්තිය අඩු නිසා මේ ශක්තිය ලබා ගන්න අවශ්‍යයි කියනකොට ඇඟේ තියෙන වාතය කිපිලා ඇඟේ තියෙන තේජෝ ගතිය කිපිලා ඇඟේ තියෙන ආපෝ ගතිය කිපෙන ඒ කිපුණාම ඒ කිපෙන හැම දෙයක්ම භ්‍රමණය වෙනවා දැන් පුතා වතුර තියෙනවා කේතලයකට දාලා යටින් ගින්දර දැම්මත් මොකද වෙන්නේ වාෂ්ප වෙලා යනවා පොඩ පොඩ පොඩ හඩු වෙනවා අඩු වෙනකොට අපි දන්නවා මේ අඩු වෙන ප්‍රමාණය අණු වලට කැඩිලා ගිහිල්ලා. ඒගොල්ල වායු ගෝලයට ගිහිල්ලා. එතකොට රස්නේ වැඩි කළාම මේවා පිච්චිලා උණු වෙලා පොඩි අඟුරු කෑල්ලක් පොඩි දූවිලි වගේ පොඩ්ඩක් ඉතුරු. මොකද ඔක්කොම ගිහිල්ලා. මා විශාල ගහක් පොඩි බෝතලයකට අරගෙන යන්න පුළුවන්. ඇයි? ඒක පිච්චිලා අහලු නම් ඒ තරම් පොඩ්ඩයි ඉතුරු වෙන්නේ. ඒ වගේ මේ අණු භ්‍රමණය වෙනකොට භ්‍රමණය වෙනකොට අර උලන් වෙනවා වාගේ මේ කයේ තියෙන අණු භ්‍රමණය වෙනකොට තේජෝ අණුව භ්‍රමණය වෙනකොට තේජෝ ධාතුව එකෙන් එනවා. දැන් තෙල් ටිකක් ගෑවාම තෙල් සුවඳ නේද එන්නේ? ඔදි ටිකක් වටනාම ඔදි සුවඳ එනවා නේද? ඒ වගේ මේ තේජෝ ධාතුවේ අනුභ්‍රමණය වෙනකොට ඒක තුලින් තේජෝ ධාතුව යනවා. ආපෝ ධාතුව භ්‍රමණය වෙනකොට ආපෝ ධාතුව ඒක තුලින් නික්මෙනවා. වායෝ ධාතුව භ්‍රමණය වෙනකොට වායෝ ධාතුව නික්මෙනවා. මේ මේ භූතය තුන් දෙනාම වාතපිත සෙම කියන මේ තුන් දෙනාම ඒ විදිහට තමයි භ්‍රමණය වෙලා එකතු කරන තරංග එකතුනාම තමයි මේ කියන්නේ ගිනි වතුර ඇදෙන්නේ. ඒකට ගිනි වතුර කියලා කියනවා. ඒ කියන්නේ අපි කියන්නේ බඩ ගිනි. බඩේ ගිනි හැවිලා. එතකොට ඒ ගින්න නිවන්න බෑ. ඇයි? වාත පිත සම කියන්නේ අපේ ਸਰවාංගය පුරාම තියෙන නිසා ඒක සාමාන්‍ය විදිහට නිවන්න බෑ. ඒකට හොඳට ඝන වෙච්ච දේවල් දාන්න ඕනේ. එතකොට ආහාර පාන කැවිලි ಜಾති පළතුරු ಜಾති බීම ಜಾති වතුර ಜಾති ඔම දැම්මම අර වඩකින් වැටුනම අර රස්නේ මේක උරා ගන්නවා අරකි තියෙන තෙතමනේ මේකට පෙඟෙනවා අරකි තියෙන වාතය මේක උරාගෙන අරකි තියෙන සරහ අඩුනාම දැන් අපි කියන බඩගිනි නියුණා පැහැදිලිද එතකොට මේ ආමාශයට ඇති වෙන ඒ ඇසිඩ් එක අර කියන කෑම වැටිලා උරා ගත්තාම අර ඇසිඩ් එක සැර වැඩිනේ. ඒක යකඩ උණු කරන්න පුළුවන්. ඇයි? ඒ වාතයි පිටයි සෙමයි එකතු වෙලා හැදෙන ඒ ඒ අණුවට එහෙම නැත්නම් ඒ ද්‍රාවණයට ඕනම ලෝහයක් ආවර්තිතාවක් වෙ තියෙනව නේද? Hydrogen, helium, lithium, boron, beryllium කියලා ඒකින ඕනම අණුවක් උණු කරන්න පුළුවන්. ඒ තරම් එයා ශක්තිමත්. රත්තරන් උණු වෙනවා. යකඩ උණු වෙනවා. එතකොට HCl කියලා කියන ඒ ගිනි වතුර කියන ඒකෙන් මේ කියන බත් වලට මේ කියන ව්‍යංජන වලට පළතුරු වලට පැණි කොමුඩු වලට ඉන්න බෑ. ඇයි? සැර වැඩි. ඒ නිසා මේගොල්ලෝ ඔක්කොම හනු වලින් ගැලවෙනවා. පුතා දන්නවද මේ ඔක්කොම අණු කියලා? දැන් මේක කුඩු කරාම දූවිලි වෙනවනේ. මේක කුඩු කරාම දූවිලි. මේ ටයිල් කට පොඩි කරලා කෙටුවාම ඔක්කොම දූවිලි වෙනවා. මොකද ඒ අණු. එතකොට මේ හැම දෙයක්ම ඇත්තටම නෑ. අණු වලින් මේවා නිර්මාණය වෙලා එහෙම එකක් තියනවා වගේ පේනවා. එතකොට එහෙම තියෙනවා වාගේ එකක් වෙනවනේ. බත් කියලා එකක් තියෙනවා. බෝංචි කියලා එකක් තියෙනවා. පරිප්පු කියලා එකක් තියෙනවා. පොලොස් කියලා එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. බෑ ඔක්කොම අණු. අර ගිනි වතුර වලට පෙඟුනාම අර අණු ටික ඔක්කොම ගැලවෙනවා. ගැලවුණාට පස්සේ අපේ සෛල දෙකක් අතර පොඩි ඉඩසක් තියෙනවා පුතා. මේ සෛල එකක්වත් සම්පූර්ණ වෙලා නැහැ. ඒ හැම එකක්ම සෛල එකින් එකට එකින් එකට තියෙනවා. මේක කාන්දම් බලයකින් අල අලවගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්නවා. ඒකට කියනවා ප්‍රාණ ශක්තිය. එහෙම නැත්නම් ජීව කාන්දම් බලය කියලා එකට කියනවා. ජීව කාන්දම් බල බලය. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා බයෝමැග්නටිසම්. අපේ බයෝ එකට අපේ ප්‍රාණයට චුම්බකත්වයක් තියෙනවා. ඒ චුම්බකත්වය දැන් හඳුනේ කොහොමද කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා. කාගේ කයේ කාන්දම් තියෙන්න බෑනේ. මොකද මේකට හේතුව කියලා බලනකොට ඕනම planet එකක් පුතා ඕනම planet එකක් කැරකුණොත් තද වෙනවා. කැරකුණොත් තද වෙනවා. දැන් මේ පෑන් එකක් දාලා පෑන් එක අයියෙන් කැරකුවොත් කාලයක් යනකොට ඒ පෑන් එකේ ඇතුලේ මේ බුස් එක බුරුල් වෙනවා. මොකද ඒ තදවීම නිසා ප්‍රසාරය නිසා ඇතුලේ කම්පන එකතු වෙනකොට ඒ ඔක්කොම බුරුල් වෙනවා. එහෙනම් මේ ලෝකේ මොනාරිකක් තද වුණොත් ඒක තුලින් විසිරීමක් ඇති වෙනවා. ඒ විසිරෙන එකක් ඇති වුණොත් ඒක අනිත් පැත්තම රෑ තිබුණොත් අනිත් පැත්තේ තියෙන මොනවද? දවල්. දවල්. දුක තිබුණොත් අනිත් පැත්තේ මොනවද තියෙන්නේ? සැප. එතකොට මේ ලෝකේ හැම දෙයක්ම දෙකක් තියෙනවා. එතකොට මේක තල්ලු කරන ක්‍රමවේදයක් හැදෙනවායි කියලා කියන්නේ නැවත ඇද ගැනීම ක්‍රමයකුත් ඒක තුලින්ම හැදෙනවා. ඒකට කියනවා attractive force and repulsive force කියලා. ඇයි මේක භ්‍රමණීය වෙන නිසා න්‍යාස්තිය මිරිකන නිසා ඒ චුම්බකත්වය හැදෙනවා. ඒ චුම්බකත්වය පෘථිවිය හැදෙනකොට දැන් පුතා මේක වතුරෙන් පුරවනවා. පැහැදිලිද? මේ කාමරේ වතුරෙන් පුරවනවා. එතකොට මේ පොත් ඔක්කොම මොකද වෙන්නේ? හරියටම. පුතා තෙමෙන්නේ නැද්ද? ඔක්කොම තියෙන හාමුදුරුවෝ තෙමෙනවා. එතකොට දැන් මේකට වතුර පිරුවාම ඔක්කොම තෙමෙනවා වාගේ. ඒ වතුර කියන ගුණය මේකට ආවම මේ ඔක්කොම මේ වතුරත් එක්ක සම්බන්ධ වෙලා ඔක්කොම වතුර බවට පත් වෙනවා වාගේ. පෘථුවිය භ්‍රමණය වෙනකොට ඇති වෙන චුම්බකය. දැන් මේ තියෙන සේරමකට ඒ චුම්බකයෙන් නැද්ද? ගස්වලත් එනවා මිනිසුන්ටත් එනවා බඩු මුට්ටු මේ ඔක්කොමට ඒ චුම්බකත් එනවා. එහෙනම් මේ අට ගැලවෙන්නේ නැත්තේ. මේ ඔක්කොම මේ ලස්සනට තියෙන මේ එකක්වත් සම්පූර්ණ වෙලා නැහැ. අනු තියෙන්නේ. අන්වීක්ෂයෙන් බැලුවාම ඒකේ සිදුරු පේනවා. ඒ අණු දෙක අතර එකස පේනවා. මේව අන්වීක්ෂයෙන් බැලුවාම ටයිල් එකට යට පේනවා. විශේෂ උපකරණ තියෙන ඒ අණු ඈඩ් කරලා ලොකු කරලා බලන්න පුළුවන්. ඒක තියලා ලොකු කරලා බැලුවාම මේක යට නිදානේ තියෙන එක පේනයි. ඒ අණු ඔක්කොම අයින් කළා යට තියෙන එක පෙන්වනවා මොකද්ද කියලා. එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ මේ පෘථිවිය භ්‍රමණය වෙන නිසා? ඒකට තරංගයක් ඇති වුණා. ඒ තරංගෙට විසිරෙන ස්වභාවයක් ඇති වුණා. මේක කැරකෙන නිසා විසිරෙන්න එපා. උලන් වගේ. ඒ විසිරෙන ස්වභාවයක් ඇති වෙච්ච නිසා ඒකේ අනිත්‍යන්තය ඇදගැනීමේ ස්වභාවය ඉබේ ඇති වුණා. විසිරෙන ස්වභාවයයි ඇදගැනීමේ ස්වභාවය ඇති වෙච්ච නිසා අපි ඒකට කියනවා කාන්දම්. කා ගන්නවා එකතු වෙනවා කියන අර්ථය කාන්දම. ඒ කාන්දම් බලයට තමයි පුතා මේ අපේ සෛල ටික ඔක්කොම මේ ලස්සනට තියෙන්නේ. දැන් බබා මෙතන ඉන්නවද? නැහැ. සෛල ටිකක් එකතු වෙලා තියෙනවා. දැන් බලන්න පුතා ඒක හොඳ උදාහරණයක් මේ අපේ නිදාස් දිනේ පෙබරවාරි 4 අටපස් වෙනි නිදාස් දිනේ නේද? අත්තරෙනි හොඳයි මතක් කරගන්නවා. එතකොට අත්තරෙනි නිදාස් උත්සවයට 5000ක් විතර මිනිස්සු වෙනවා. පොඩි බබා වගේ ලස්සනට සුදු පාට ඇඳගෙන නිල් පාට ඇඳගෙන කා පාට ඇඳගෙන ලොකු සීනුවක් තියෙනවා. ඒක තමයි මම කියන්න යන්නේ පුතා. 5000ක් විතර ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා. ලොකු සීනුවක් තියෙන යකඩ කල ඩෝන් ගාල එකක් ගැවුවා මිනිස්සු ඒක දුවන කලබලලා මේක දුවන කලබලලා මිනිස්සු නිකන් මරු විකාර අරයට කට්ටියක් දුවනවා මැදින් කට්ටියක් දුවනවා ඕමම කියලා ඉඳ ගත්තාම ලස්සන මොනරෙක් පේනවා. ඇයි අර කා පාට නිල් පාට තැඹිලි පාට රතු පාට ඔක්කොම හිටියනේ ඔක්කොම ගිහිල්ලා අදන් මොනරෙක් ඉන්නවා. අපි කියන ලස්සන මොනරෙක්. මොනරෙක් ඉන්නවා දැක්කටම. නෑ මිනිස්සු 5000ක් ඉන්නේ එක එක පාට අඳුන් නැගගෙන. ආයි අර සීනුට ඩෝංගාලක ගව මිනිස්සු මේට දුවනවා රෙඩ් දුවනවා තටලිලා වැටෙනවා ආයි නැකිట్లా දුවනවා එහෙමම කියලා ආයි නවතිනවා ජාතික පොඩි ඇවිල්ලා දැන් මිනිස්සු ගන ලස්සන ජාතික පොඩි නෑ 5000ක් මිනිස්සු ඉන්නේ ඔව් පාට පාට හඳලා ඊට පස්සේ ආයි සීනුව ගන්නවා ආයි මිනිස්සු ඒට දුවනවා මේට දුවනවා බල්ටියක් ගන්නවා ඉතින් කලබල මිනිස්සු විනාඩි පහක් විතර දොලා හිටගත්තාම ලස්සන මෝදක් ඇදිලා. අයියා නිල් පාට කට්ටිය ඔක්කොම එකට ගියාම මෝද. කා පාට ඔක්කොම එකතු වුණාම ඉර බෑගෙන යනවා. රතු පාට කන්දියාම රවුමට ඉන්නවා. දැන් මෝද තියෙනවා. ලස්සන තැඹිලි පාට ආස තියෙනවා. ඉරකුත් තියෙනවා. දැන් ලස්සන ඉතින් අවස අයයි. දැන් ඉර බෑගෙන යනවා කියලා මිනිස් හිතනවා. ඇත්තට මේ මා පොළවේ කොයිද ඉර තියෙන්නේ? මෝද තියෙන්නේ. එහෙම එකක් පේනවා. ඒ වගේ පුතා මේ අපේ සෛල තියෙනව නේද? මේ ඔක්කොම එකතුලා ඕම කියලා ඕම ඉන්නවා. එහෙනම් එතකොට අපි කියන හදවත කියලා. ආයි සීනුවක් ගැව්වම ආයි කැරකෙලා ගිහලා ඕම හිටියම අපි කියනවා පෙනාලු කියලා. ආයෙ සීනුවක් ගැවුවම ආයෙ දුකන කියලා ඕම කියනවා කියන අග්න්‍යාසය කියලා. එතකොට දැන් අපේ දතුත් මොනවද? සෛල. කොණ්ඩෙත් සෛල. අසත් අතපය සම්පූර්ණයෙන් මම කවුද? සෛලවල එකතුවක්. එතකොට මෙතන ඇත්තටම අර මිනිස්සු නෑ වාගේ අර ගිහිල්ලා ගිහිල්ලා ඒක රාසි වුණා වාගේ මේ ඔක්කොම ඒක රාසි වුණා. එතකොට අපි එක සෛලයක් අරගෙන බලනවා. ඉත කෙස්සා ගාති එකක් අරන් බලනකොට ඒ සෛලය ඇතුලේ තියෙන පුතා ක්‍රෝරසෝම් කියලා කණ්ඩායමක් ඉන්නවා. ක්‍රෝරසෝම් කියලා කියන්නේ පුතා ඇසිඩ් වර්ග දෙකක්. DNA RNA කියලා ඇසිඩ් වර්ග දෙක. සීනි දිය කළාම ඒ වගේ මේ <clears throat> ඩිරොක්සි රිබෝනකල් ඇසිඩ් කියලා කියනවා ඒකට. ඒ වගේ සීනි දිය කළාම ලුණු දිය කරාම ඇසිඩ් එකක් වෙනවා. ලුණු කටේ තියන්න බෑ. සීනි ගොඩක් දිය කළා ගත්තම කටේ තියන්න බෑ. ඒ වගේ දියර ಜಾති දෙකක් එකතු වෙලා හැදෙන මේ පොඩි අණුවක් ඒක. ඒ අණු 46ක්. එතකොට මේ 46ක් එකතු වෙලා තමයි එක සෛලයක් හැදෙන්නේ. එතකොට جوړු තියනවා 23ක්. එතකොට පුතා යානු ළමයේද පිරිමි ළමයේද කියන එක හරියටම තීරණය කරන්නේ XY කියලා අන්තිම දෙකක් ඉන්නවා. 23 XY කියලා කියන්නේ X කියන්නේ පිරිමි ළමයා, Y කියන්නේ යානු ළමයා. එතකොට මේ ක්ලෝරසෝම් 1 2 3 4 5 6 කියලා එහෙම එහෙම කියලා 21ක් වෙනකන් තියෙනවා. 22 x 1 23 y 1. එතකොට ඒක වැඩිපුර තියෙන්නේ කොහකද? බල් කැපැසිටි එක තියෙන්නේ ඒකට අනුව තමයි ඒ අම්මගේ කුසේ ඉන්න දරුවා පිරිමි ළමයෙක්ද ගෑනු ළමයෙක්ද කියලා තීරණය වෙන්නේ. දැන් පැහැදිලිද පුතා? එතකොට මේ ක්ලෝරසෝම් වල ඒ ජානවල තියෙන තොරතුරු වලට අනුව තමයි පොඩි එක්කලා හොඳට ඉගෙන ගන්නවද නැත්නම් කල්පනා ශක්තිය අඩුද පොඩි කාලේ අබ්බගාතද උප්පත්තිය ලෙඩ රෝග තියනවද මේ කියන කතන්දර ඔක්කොම අර කියන جوړු 23 තියෙනවා එතකොට මේ කියන ක්‍රෝරසෝම් දෙකක් අතරත ඒ කියන්නේ දෙකක් අතරත පොඩි ඇසිඩ් එකක් තියෙනවා ඇයි මේ ඔක්කොම එකට එකතු වෙලා නැහැනේ මේ 23 වෙනම තියෙනවා 23 හතරතත් පොඩි ඇසිඩ් එකක් තියෙනවා එතකොට මේ එක ක්‍රෝමසෝම් එකක් අරන් බලනකොට පුතා මේක තුල මොනවද තියෙන්නේ කියන බලවම DNA කියලා එකකුයි RNA කියලා එකකුයි තියෙන මේ X අකුරට තියෙන මේක. ඒකයි අර කයේ කයේ අපේ ස්නායු වැඩ කරන්නේ කොහොමද කියලා බැලුවාම දකුණු පැත්තේ ස්නායු ඔක්කොම ගිලා වම් පැත්තටත් වම් පැත්තේ ස්නායු ඔක්කොම දකුණු පැත්තටත් යනවා. එතකොට ඇස රිදෙනවා. ඇස රිදෙනවා. දකුණු ඇස. කොයි පැත්තටද බේත් බඳින්නේ කකුලේ? වම් පැත්තට. ඇයි? එක්ස් අකුරට තමයි මේක දුවන්නේ. ඒතර වම් ඇහැ රිදෙනවා නම් දකුණු කකුලේ කකුලට බෙහෙත් බදිනවා. ඇයි? මේක එක්ස් අකුරෙන් යන්නේ. එතකොට අපේ හදවත ස්පන්දනය වෙනවනේ පුතා. හදවත ස්පන්දනය වෙනවා. හදවත ඇයි ස්පන්දනය වෙන්නේ? හදවත ඇයි ස්පන්දනය වෙන්නේ? ඉතලා කියන්නේ හදවත ඇයි ස්පන්දනය? පෙනාලු වලින් පීඩනයක් වෙන නිසා. වාතය මේ වෙනකොට පිම්බෙන්න එපා. පිම්බෙනකොට ඒ පීඩණයට ගොඩාක් ඉන්ද්‍රියන් වැඩ කරනවා. පෙනාලු ඇයි පිම්බෙන්නේ ඇකිලෙන්නේ පුතා? පෙනාලු පිම්බෙන්නේ ඇකිලෙන්නේ. පෙනාලු පිම්බෙන්නේ ඇකිලෙන්නේ අදවත ස්පන්දනය වෙන්නේ මේ කියන සියලුම සෛලවල චලනය. සෛලම එකක්ම සෙලවෙන මේකක්වත් නවතිලා නැහැ. මේම වාඩිලෙටියට මයික්‍රොස්කෝප් කියලා කියනවා මේ අන්වීක්ෂය. ඒකේ ලොකු කරලා බලනකොට මේ ඔක්කොම දඟලනවා. ඔක්කොම භ්‍රමණය වෙනවා. ඇයි ඒකට හේතුව? පෘථිවිය භ්‍රමණය වෙනවා. 60 කිලෝමීටර 1024ක වේගයකින් මේක භ්‍රමණය වෙන නිසා මේ සේරම ටික භ්‍රමණය වෙනවා. ඒ නිසා තමයි අර දත්ත ගබඩා කරනකොට bit 1024යි byte 1යි byte 1024යි kilobyte 1යි kilobyte 1024යි megabyte 1යි megabyte 1024යි gigabyte 1යි ඇයි පෘථිවිය පැයට කිලෝමීටර 1024ක වේගයෙන් භ්‍රමණය වෙන නිසා අර ගණිත ක්‍රමයට අර ඔක්කොම 1024න් ගබඩා වෙන්නේ. පැහැදිලිද පුතා? එතකොට මේ XY කියන ක්‍රෝමසෝම් එක තුල සියලුම ඥාන තොරතුරු තියෙනවා පුතා. දැන් මේ ක්‍රෝමසෝම් එක කොහෙද තියෙන්නේ? සෛලේ ඇතුලේ. එතකොට මේ සෛල වලින් අපේ ඔක්කොම ස්නායු ටික ඉන්ද්‍රියන් ටික ඇදිලා තින්නේ. එතකොට දතේ තියෙන සෛල වලත් ක්ලෝරසෝම් 23යි. ජෝඩ 23යි. තනියෙන් ගත්තාම 46යි. ඉසකෙස් වලත් 46යි. එහෙම නේද පුතා? නියපොත්තේ. එතකොට දැන් පුතාගේ හැඟේම ඔයම අතුලලා හොදනකොට අර දහඩිය වලට අර යනවා නේද කුණු. එතකොට මැරිච්ච සෛල තියෙනවා. ඒ ශෛලියක් අරන් බැලුවත් ඒකේ 46ක් තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නය තමයි අපි දැන් මේ ආහාර පාන ගන්නවනේ. ඒ ආහාර පාන හොඳට විකලා පොඩි කරලා ගිලලා ඒ ආමාශයට ඇවිල්ලා ආමාශය හොඳට තැම්බිලා ඒ ඔක්කොම අණු වලට කැඩෙනවා. ඇයි? මේ ඔක්කොම අණුනේ. දැන් මේ ඔක්කොම අණු. මේ ඔක්කොම අණු අණු වලින් එකතු වෙලා තින්නේ. අර චුම්බක බලය නිසා අපට පේනවා මොකද්ද එකක් තියෙනවා වගේ. දැන් අම්මා ඉන්නවද මෙතන? නෑ. තාත්තා ඉන්නවද? බඩු මුට්ටු තියෙන. හැබැයි අපට පේන එහෙම එකක් තියෙනවා. ඇයි? මේ චුම්බක බලය නිසා, මේ භ්‍රමණ වේගය නිසා මේ අණු ඔක්කොම එකතු වෙලා අපට එහෙම එකක් පේන නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අමතනවා මෝහය, මායාව, මිරිඟුවක් තියෙන. ඇත්තට මේ මේකක් නැහැ. හැබැයි මිනිස්සු විශ්වාස කරනවා එහෙම එකක් නැහැ කියන එක තියෙනවා කිව්වොත් එයා කවුද? මිත්‍යා දෘෂ්ටිකේ. මොකවත් නැහැ. මේ හැම දෙයක්ම බොරු කියලා දැනගෙන ජීවත් වුණත් එයා සම්මාදිට්ඨික. එයා ආර්ය කෙනෙක්. ඇයි එයා දන්නවා මේ ලෝකෙ මොකවත් නැහැ. ඒක රාගය දෙනවද එයාට? රාගය දෙන මිනිසෙකින් දෙපාය. බඩමුට්ටු හොරකම් කරන්න ලෝභය දෙනවද? එහෙම බඩමුට්ටු තියෙන්න දෙපාය. පල්ලි ගන්න අතුරෙක් ඉන්නවද? අතුරෙකින් දෙපාය. එහෙනම් මේ යථාර්ථය දකින්න නැති නිසා, මේ ඇත්ත දකින්න නැති නිසා එයාට ලෝභ දේශ මොහ තියෙනවා. බුදුහාඳුර කියන මේ තුන තියෙන නිසා එයා පුදුජන කෙනෙක්. ඇත්ත දන්න කෙනා දන්නා හතුරුත් නෑ මිතුරුත් නෑ ගණ්ඩ දෙයක්වත් නෑ මේ ඔක්කොම මේ බ්‍රහමණය වෙන නිසා පීඩනයක් ඇති වුණා ඒකෙන් තල්ලු කිරීම හැද ගැනීම හැකියාවක් ඇති වුණා ඒ චුම්බක බලයට මේ අණු ටික ඔක්කොම ඕම ඕම එකතු වුණා ඒවට අපි කියනවා කෑම බීම ඇඳුම් පැළඳුම් මේ බඩු මුට්ටු මිනිස්සු එහෙම කියලා එක එක ඒවා කියනවා දැන් මේක ඇත්ත නෙමෙයි නමුත් මේ බොරුව ඇත්ත වශයෙන් මිනිස්සු හිතාගෙන නඩත්තු කරනවා මේක දන්න හැමෝම කවුද ආර්යෝ සම්මාදිට්ඨිය ඒගොල්ලෝ ලෝභ දේශ මොහොලේ නිදාසෙච්ච කට්ටිය දැන් පෑදෙන්න පුතා. එතකොට දැන් මේ ආරපාන අපි ගත්තනේ. බඩට වැටුණානේ. වාත පිත සෙමෙන් හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එක හදුණානේ. ඒ ඇසිඩ් එකේ තියෙන බලය මේ ලෝකේ තියෙන සේරම අණු ටික ගලවන්න පුළුවන්. ප්ලැටිනම් පුච්චන්න පුළුවන්. ප්ලැටිනම් උණු කරන්න බෑ ලංකාවේ. ඒයි ඝන රෝගයක්. හැබැයි හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එකට දාලා ගත්තාම ප්ලැටිනම් නැහැ. අණු වලට කැඩිලා. මොකුත් වෙන්නේ නැහැ. ගින්දරට දැම්මම මොකවත් වෙන්නේ නැහැ. ඇයි? ගින්දරට වඩා අරක බලය වැඩි. උණු වෙන්නේ නැහැ. නමුත් HCl එකට දැම්මම යනවා. සමහරලාට බඩ කපනකොට එස්සිය ලැබිලා බඩගින හොඳට රෝගියාට කෑ ගන්න නෑ නෑ ඔපරේෂන් එකක් කරන්න තියෙන. ඉන්න මේ කැම දෙන්න බෑ කියලා පැය 24 බඩගින්නේ තිනවා. කෑ ගන්නවා බඩගින්න. එතකොට ඉන්ජෙක්ෂන් ගාලා ගිහිල්ලා බඩ කපලා ආමාශයේ තියෙන මොනාරි ගෙඩිය කපන්න කියලා අත දාලා ගන්නකොට අත නෑ. මෙතනින් එයාට අත නෑ. ඇයි? අර ඔක්කොම දිය වෙලාදී. ඇයි අර බඩගින්න ඉතකො නිසා හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් ගිනි වතුර ඇවිල්ලා දොස්තර මාත්‍ය දන්න බඩ දාලා gediya බලලා අත ගන්නකොට අතේ ඇඟිලි ටික නෑ. දොස්තර මාත්‍ය අනිත් ඇඟේ ඇඩ්මිට් වෙලා. ලෙඩා මේ ඇඳෙන්න කතා කර කර ඉන්නවා පුතා දෙන්න. ප්‍රශ්නයක් නෑ. එතකොට මේ ඇසිඩ් එකට මේ කියන අණු හැම එකක්ම ගලවන්න පුළුවන් මේ කය ඇදිලා තියෙන්නේ මොන වලින්ද? අණු වලින්. ඇත්තටම අපි නෑ. අණු වලින් එකතු වෙලා චුම්බකෙන් අල්ලා ඉන්නවා නම් ඒව පේනවා. ලස්සනට අපි ඔන්න මූණ පවුඩර් කොම ගාලා ෆොටෝ එහෙම ගන්නවා. પાස්පෝර්ට් ෆොටෝ එහෙම ලස්සනට ගන්න විනා වෙලා. එහෙම කෙනෙක් නැහැ. අණු වලින් චුම්බකයෙන් එම අල්ලා අරින්නේ. එතකොට අණු වලින් ඇදිච්ච කයට මොනවාරි දෙනවනම් කොහමද දෙන්න ඕන පුතා? අණු වලින්ම දෙන්න ඕනේ. එතකොට මේ HCl වලින් මේ අණු වලට කඩලා නැවත ඒක කයට අර සෛල දෙක අතරත ඉඩසෙන් කෙලිම ලේවලට දෙනවා. කොහමද දෙන්නේ? ආහාර පාන කයට හරගෙන කයේ HCl එකේ ගිනි වතුර වලින් තම්බලා නැවත අර ආහාර වල තියෙන ඉලෙක්ට්‍රෝන වෙනම ඉලෙක්ට්‍රෝන ගන්නවද පුතා? අනේක කියලා දෙන්න ඉලෙක්ට්‍රෝන කියන්නේ මොකවත් නැහැ. ඉලෙක්ට්‍රෝන කියලා එකක් නැහැ පුතා. පොට්‍රෝන කියලා එකකුත් නැහැ. නිව්ට්‍රෝන කියලා එකකුත් නැහැ. මේක කියන්න බෑ පුතා. අපි රෝවල් ගත කරනවා. ඇත්තටම මේ එකක් නැහැ. එක අණුවක් තියෙනවා. පැහැදිලිද පුතා බලා ගන්න ඕනේ. එක අණුවක් තියෙනවා. අයියෙන් කරකිනවා. අර පාට දැම්මම බෑන් එක. එහෙම කරකිනකොට එයාගේ වේගය වැඩි නිසා ඒකට ඉලෙක්ට්‍රෝන කියනවා. කරකලා කරකලා අමාරුවෙන් කරකිනවනේ සාමාන්‍ය විදිහට වේගය අඩුනේ. එයාට පොට්‍රෝන කියනවා. නැවතුනාම බොහොම ඉමින් කරකන කිසිම වේගයක් නෑ. එයාට නියුට්‍රෝන කියලා කියනවා. එකම අණුව වේග තුනක් නිසා තමයි තුන් දෙනෙක් බවට පත් වෙලා තියෙන්නේ එක්කෙනාමයි. දැන් අම්මා ඉන්නවනේ. ඒ කාලේ කොහමද හිටියේ? තාත්තා කසාද බඳින්න කලින් ඉස්කෝලේ ශිෂ්‍යයෙක්. ඉස්කෝලේ යනවනේ. එතකොට යාට අම්මා කිව්වද කවුරු හරි? නෑ. ශිෂ්‍යයා කියලා කියනවා ළමයා කියලා කතා කරනවා. ඔව් එතකොට ඉස්කෝලේ යන්න කලින් බබා පොඩි බබා එන්න බබා කියලා කතා කරලා අම්මා කියන්නේ එතකොට බබා වශයෙන් හිටියා නේද ඉස්කෝලේ යන ශිෂ්‍යයා වශයෙන් හිටියා දැන් පොඩි බබා ඉන්න නිසා අම්මා වෙලා ඉන්නවා කාලයක් යනකොට ආච්චි අම්මා වෙනවා දැන් මේ පොඩි බබා ශිෂ්‍යයා අම්මා ආච්චි අතර දෙනාම කවුද එක්කෙනෙක් නේද ඕක තමයි පුතා කතන්දරේ මේ ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන නියුට්‍රෝන කියන තුන් දෙනාම එක්කෙනයි අයියෙන් කරකුණත් යට ඉලෙක්ට්‍රෝන කියන. අයි අයියෙන් කරකිනේ කියනට අයියෙන් කරකිනේ කියන කිව්වම ලැජ්ජයිනේ. ඔයා ගත්ත කියලා ඒ දේ නමක් දෙනවා ඉලෙක්ට්‍රෝන කියලා. එතකොට සාමාන්‍ය කරකිනවනේ. සාමාන්‍ය කරකින කෙනාව අඳුන ගන්න එපා. පෝටෝන් කියලා නමක් දෙනවා. බොහොම හිමින් කරකින නිසා යාට නියුට්‍රෝන මේ අණු තුනේ මේ භ්‍රමණ භ්‍රමණ මට්ටම් තුනෙන් තමයි මේ ලෝකේ ඔක්කොම ටික හැදිලා තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුර අන්ත තුනක් කියනවා. මොකක්ද අන්තේ? වැඩිපුර කරකින නිසා පිච්චෙන නිසා, එයාගෙන් පීඩනය ලැබෙන නිසා, ගැටුමක් තියෙන නිසා අත්ත කියලා මතාන යෝගය දුකයි. ඉලෙක්ට්‍රෝන අණුව ගානට කැරකෙන නිසා අනිත් අයත් එක්ක එකතු වෙලා කැරකෙන නිසා සමගින් ඉන්න නිසා කාමසුකල්ලිකාම යෝගය ඕට්‍රෝන් ධාතුව කිසිම කෙනෙකුට ගැටෙන්නෙත් නෑ හැලෙන්නෙත් නෑ ඉලෙක්ට්‍රෝන එක සම්බන්ධ වෙන්නෙත් නෑ පොට්‍රෝන එක යාගේ පාඩිය දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්නවා නියුට්‍රෝන මධ්‍යම ප්‍රතිපදාව එහෙනම් මේ ලෝකයේ අණු තුනේ මේ ඔක්කොම වෙලා ඇදිලා තියෙන නිසා බුදුහාමුදුරු කියන මේ ලෝකේ ඔක්කොම අන්ත තුනෙන් හැදිලා තියෙන්නේ. එහෙනම් පුතා මේ අන්ත තුනෙන් හැදිලා තියෙන ධර්මතාවයට අනුව මේ හැම දෙයක්ම හනුවෙන් නම් හැදිලා තියෙන්නේ. මේ අණුවලින් නම් මේ ආහාර පාන බත් යන්දන පරිප්පු අරමේ ඔක්කොම හැදිලා තියෙන්නේ. මේක නැවත අණුවලට කඩන්නේ. ඒක මේකේ තියෙන අණු. අණුවට අණුවෙන් දුන්නාම තමයි ඒක එකතු වෙන්නේ නැත්නම් එකතු වෙන්නේ නැහැ. ෆුඩ් ඇලර්ජික් කියලා කියනවා. ලේ වලට මොනවාරි එකක් ඒ කියන 90ට වඩා පොඩ්ඩක් වැඩියෙන් එකතු වුණොත් අනිවාර්යයෙන්ම ලේවලින් එක එළියට දාන්න එපා. භ්‍රමණය කරලා ඒක කඩන්න උත්සාහ කරනවා විනාශ කරන්න උත්සාහ කරනවා. එතකොට අම්මත් තනම පළු දාලා, සැර දාලා, කසලා ඊපස්සේ හයිඩ්‍රොක්සින් කියලා තියෙන බේතක්. ඒක දුන්නාම ඒක හරියනවා. මේක අදා ගන්න පුළුවන් gedara. පාමසෙන් ගන්න ඕනේ ඔව් අවුරුදු 12ට හදු ළමයෙක් ඉන්නවනේ. එයාගේ මූසිකය, එයාගේ මූත්‍රා අරගෙන ලිපේ තියෙන අලු ටිකක් අරගෙන මිශ්‍ර කරලා ඒ වතුර ටික ගත්තම ඒක හයිඩ්‍රොක්සි. පාමේසියේ සල්ලි වලට දෙන මේක ගෙදර අදාගෙන ඒක අත්වැදකම. ඒක ගැව්වාම අර පළුවක්කම විස අඩු වෙලා යනවා. ඇයි මේ මේක දැනගන්නේ කියලා කිව්වම් පුතා ආමාශයට හරියට ජීර්ණය කරගන්න බැරි වුණා. අවශෝෂණය කරනවායි කියලා කියන උරා ගන්නවා. එතකොට ආමාශය දෙන කෑම ලේවල් උරනවනේ. උරනකොට අර කියන තනි තනි අණු නැතුව අණු දෙකකින් ඇතුළු වුණොත් අන්න ප්‍රශ්නේ කයට ඒක අනුමත කරන්න බෑ. එතකොට ෆුඩ් ඇලර්ජි කියලා ගොඩාක් එක වේසනා දරන්නේ. එතකොට මේ හනු තනි තනි වශයෙන් ලේවලට ගත්තාම පුතා කෝච්චිය ගිහිල්ලා තිනවා. අමතකද කෝච්චිය ගිහිල්ලා තිනවා. බස් එකේ ආරියට. එහෙනම් අපි දැන් කෝච්චිය යනවා පුතා. කොහමද යන්නේ? කෝච්චිය අපි නගිනවා. කොළඹින් නගිනවා. කොයිද යන්නේ? දැන් අනුරාධපුර අපි යන්නේ. රුවන්වැලි සෑය වදින්න. එතකොට කෝච්චියට නැග්ගාම කොළඹ අපිත් එක්ක ගොඩක් කට්ටිය නගිනවනේ. 100ක් විතර නගිනවා පාන් අරන් නගිනවා පරිප්පු අරන් නගිනවා කඩලා පැට්ට අරන් ටොපි චුංගම් කඩලා පැට්ටයක් ගෙම කියලා මිනිස්සු කෑ ගන්නවා. ඕ මොම දැන් කොච්ච යනවා. ස්ටේෂන් පාක් විතර යනකොට මිනිස්සු බයිනවා. බයිනව නේද එන්න. තව කට්ටිය නගිනවා. තව ටිකක් දුර යනකොට දැන් රාගමත් නවත්තනවා. ආයි කණ්ඩායමම ආයි කොප්පොට්ටම තෝළුවේ යන ආයි කණ්ඩායමක් නගිනවා. ඕම යනකොට ගම්පහත් නවත්තනවා. ආයි කට්ටිය බයිනවා. ආයි කට්ටිය පොර ඔරොක්ක මාර්ගෙන් නගිනවා. වේයන් ගොඩක් නවත්තනවා. අන්තිමට ගිහිල්ලා අනුරාධපුරේ නැවතුනම දෛවරුත් නැහැ. කොන්දොස්තර මාත්‍යත් නැහැ. සේරම කට්ටිය ගිහලා අපිත් ගියා. එහෙම නේද පුතා? ওই වගේ වැඩක් තියෙන අපේ කයේ. ආමාශයෙන් අර ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන, නියුට්‍රෝන කියන අණු ටික අරගෙන ලේවලට දුන්නාම අර කෝච්චිය තමයි ලේ. දුන්නාම මේක ගලාගෙන අර අදවතෙන් අරගෙන ලේ අතුලට අරගෙන මේක එළියට විසිරෙනවා. අතවතෙන් අරගන්න එළියට විසිරෙනවා. මේ ක්‍රමවේදය හැදිලා තින්නේ කොහොමද පුතා? අදවතේ අදවතේ ස්පන්දන වේගයට අනුව මේ ඇද ගැනීමත් විසිරීමක් තියෙනවා. මේකට හේතුව තමයි අපේ වෙනහලු. වෙනහලු වැඩ කරන ක්‍රමයක් තියෙනවා. දැන් උස්ම ගන්න වාර ගන්න පුතා දන්නවද? කීයක්ද? ඔව්. අපි උස්ම ගන්න ක්‍රමයක් තියෙනවා. පුතේ ඒක ප්ලැනට් එකේ, ඒ කියන්නේ ගායකින් ප්ලැනට් කියන එක දන්නවද? ප්ලැනට් කියන එක දන්නවද? ග්‍රාහයෙක්ගෙන් ග්‍රාහයෙකුට ඒකේ ඉන්න සත්වය උස්ම ගන්න ක්‍රමවේදය වෙනස්. දැන් අපේ පෘථිවියේ විස්කම්භය කීයද? 360යි. 360යි. වර්ගය සම්පූර්ණ 360යි. 360ක් පුතා මේකේ සම්පූර්ණ වර්ගය. ඒතකොට මේක එක වටයක් කරගෙන කොච්චර වෙලාවක් යනවද? පැය 24. දවසක් යනවනේ පුතා. නේද? අද මෙතන කෝරක් හිටවුවාම ඒක ආයෙ කරකලා මෙතනට එන්න පැය 24ක් යනවා. පැය 24 24 වටයක් යනවා. එහෙම නේද? ඒක විශ්වාසයි නේද? හරි. එතකොට පැය 24ක් මෙයා කරකිලා එනවා නම් 360 24න් බෙදන්න ඕනේ. කීයද? 15යි. එතකොට මේ මේ ප්ලැනට් එකේ ඉන්න සත්තු මේ ප්ලැනට් එකේ ඉන්න සත්තු හැමෝම 15ක් ගන්න ඕන උස්ම. ඇයි? 360 24ක් යනවා පැය. එතකොට 24න් බෙදුවාම 15යි විනාඩියට තත්පර 60යි. එයා උස්ම 15ක් ගත්තොත් ආයුෂ 120යි. ඇයි 1024 භ්‍රමණය වෙනවනේ පැයට. ඒ කැල්කියුලේට් කරනවා අරියට 120ක් යට හම්බෙනවා. ටනට් එක 1024ක වේගයෙන් භ්‍රමණය වෙන නිසා ආයුෂ 120යි 124ට යන්න පුළුවන්. සාමාන්‍ය 120ට ගණන් හදනවා. ඒ 120 ගන්න නම් ටනට් එකේ විස්කම්බෙන් ඒකට යන සම්පූර්ණ වටේට යන ගාන බෙදුවාම පස්සේ ගන්න උස්ම විනාඩියට ගන්න ඕනේ. එතකොට තප්පරයකට 15ක් ගත්තොත් 120ක් ජීවත් වෙනවා. දැන් පුතා තප්පර ඇටකට 120ක් උස්ම ගත්තාම එයා 120ක් ඉන්නවා. ඒකට අනුව තමයි මේ පෙනාලු ස්පන්දනය වෙන්නේ. ඇයි මේක භ්‍රමණ වේගයට අනුවනේ පීඩනයක් එන්නේ. ඇදගැනීම කියාවයි ඇද ගන්නවා කියලා කියන්නේ ඇකිලෙනවා. තල්ලු කරනවා කියන්නේ විසිරෙනවා. එතකොට මේ ප්ලැනට් එකේ තියෙන ඒ ඇට්‍රැක්ටිව් ඇන් රිපල්සිව් කියලා කියන ඇද ගැනීමේ තල්ලු කිරීමේ හැකියාවට අනුව මේ ලෝකෙ ඔක්කොම හැදෙනවා. දැන් මේ සයිලස් භ්‍රමණය වෙනකොට මිදිකෙනවා, පිම්බෙනවා, මිදිකෙන ඕම ඕම ඕම වෙනවා. ඇයි? අර කියන බලයට අනුව තමයි ඔක්කොම වෙන්නේ. මේ ඔක්කොම පොඩ පොඩ පොඩ පොඩ ඕම ඕම වෙනවා. ඒ ක්‍රමයට මේ පෙනාලුත් වෙනවා, හදවතත් වෙනවා, සයිලත් වෙනවා. පැහැදිලිද පුතා? එතකොට මේ පෙනාලු අර කියන පෘථිවියේ ධර්මතාවයට අනුව න්‍යාස්තියේ ධාරිතාවට අනුව මෙයාගේ පීඩනයක් ඇති වෙනවා. ඒ පීඩන තමයි භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙන වේගය මැනගත්තා. 1024යි. එතකොට 1024ට අනුව මේ 300ට එක වටයක් යන්න පැය 24ක් යනවා. ඒකෙන් දැන් ගණන් හදලා ගත්තාම ආයුෂ 120 ඉන්න පැය විනාඩියකට උස්ම 15ක් ගන්නවා. එතකොට විනාඩියකට මෙයා 15 සතාවක් අර අර පීඩණයට අනුව මේක ස්වයංක්‍රීය භ්‍රමණය වෙනවා. දැන් වෙනස් කරන්න මොනවද කරන්න ඕනේ? අම්මත් එක්ක කට ගන්න ඕනේ. තාත්තා මොනවාර කිව්වා බෑ මම එහෙම කරන්නේ නෑ. එහෙම උඩඟු වෙන. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් පීඩනයක් ඇති වෙනවා. දැන් මෙයා වැඩිපුර භ්‍රමණය වෙනවා. ඇයි අර 15 මෙයාට ඉබේ හම්බෙලා තියෙන්නේ. ඇයි පෘථිවියේ තියෙන ධාරිතාව ඩෙන්සිටි එකට අනුව මේ භ්‍රමණ වේගයට ට්‍රැවල් ස්පීඩ් එකට මේක ඉබේ හම්බෙච්ච එකක්. පාඩුවේ දෙන දේ කාලා වෙන දේ බලන්නේ කියොත් 100ක් ඉන්නවා පුතා. අම්මත් එක්ක කෑ ගැව්වාම රණ්ඩු කරුවාම තර්ක කරුවාම බඩු මුට්ටු විසිකලාම සපත්තු ගාලා වත්තෙන් එළියට විසිකලාම අන්න එයිම තරහා අපිට මේ මාන්නය වැඩි වුණාම ගැටුණාම රණ්ඩු කරාම අමනාප වුණාම දැන් මොකද වෙන්නේ අපේ සම්පූර්ණ අර පෙනාලුවල තියෙන ඒ ක්‍රමවේද වෙනස් කරලා වැඩිපුර මේක ස්පන්දනය වෙනවා වැඩිපුර ස්පන්දනය වෙනකොට ඒකට අනුව පුතා හොඳට ආගන්න ඕනේ ඒකට අනුව මේකේ ස්පන්දන වේගය වෙනස් වෙනවා හදවතේ ස්පන්දන වේගය වෙනස් වෙනවා. එතකොට පෙනාලු වල උස්ම එන වාර ගන්න වෙනස් වෙනකොට ඒකට අනුව හදවතේ ස්පන්දන වෙනස් වෙනවා. අක්මාව බීකුදු කියලා කියන්නේ ඒකේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. අග්නියාසය පැන්ක්‍රියාස් කියලා කියන්නේ ඒකේ ඉන්සුලින් නිෂ්පාදනය ක්‍රම වේදේ වෙනස් වෙනවා. වකුගඩු වල ඒ කියන දියර වල තියෙන අනවශ්‍ය දේවල් පෙරණේවා ඒක වෙනස් වෙනවා. එතකොට අපි කෑම කනකොට විකන වේගය වැඩි වැඩි වැඩි වෙනවා. එතකොට අංගේ බයිස්රාවිය වෙන මල මුත්‍ර පිටත් වෙන වාර ගන්න වැඩි වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මුළු ශරීරයෙන් පුතා අබලන් වෙලා. අර ඇක්සිඩන්ට් වෙච්ච වාහනය ගෑරේජ් දැම්මා වගේ සම්පූර්ණයෙන් අවුට් ගිහිල්ලා. එතකොට මේ අදවතේ ස්පන්දන වේගයට අනුව මේ ලේවල ස්පීඩ් එකක් වේගයක් ඇති වෙනවා. ඒ වේගයට අනුව ඉසමුදුනේ ඉඳලා යටිපතුල දක්වා ලේ ගලනවා. අර කෝච්චිය වගේ. දැන් මේ ආහාරවල මොනවද දුන්නේ අම්මා? ලුණු දුන්නා, ඇඹුල් දුන්නා, තිත්ත දුන්නා, කාට දුන්නා, පැණි රස දුන්නා, තව මොනවද දුන්නේ? මිරිස් රස දුන්නා. රස හයක් දුන්නා පුතා. මේ ලෝකේ මොන ව්‍යංජනය ගත්තත් මේක විතරයි තියෙන්නේ. සෝයා මිත් රසයිද? නෑ. නෑ. පොළොස් රසයිද? ඇයි හැම දේ තුලම මේ හය තමයි තියෙන්නේ. රසය තියෙනවා අර නාම රූප වෙනස්. මේක ටිකක් දුඹුරු පාට, මේක රතු පාට, නිල් පාට. ඒගොල්ලෝ අපේ රවට්ටනවා. වර්ණය වෙනස් කරලා, සුවඳ වෙනස් කරලා, ස්පර්ශය වෙනස් කරලා ඒගොල්ලෝ වෙනස් කරන. හැබැයි මොනවා ගත්තත් දුඹුරු රස, අඹුරු රස, පිත්ත රස, කාට රස, පැණි රස, මිරිස් රස කියන මේ රස වර්ග හය විතරයි තියෙන ලෝකේ. වෙන මොකවත් නැහැ. එතකොට මොනවා කෑවත් මේ රස වර්ග හයනේ හම්බෙන්නේ. එතකොට මේ රස වර්ග හයට අනුව තමයි මේ කයේ තියෙන කිසියලුම වැඩ ටික වෙන්නේ. අපි අර ආහාර පාන දැන් පුතා පරිප්පු ගන්නවා, බටු ගන්නවා, හැමදේම අරගෙන පළතුරුකම කෑවම දන්න කෙනා දන්නවා මේ ඔක්කොම නිකන් එක එක ඒවා වෙන වෙනම තියෙන මේ ස්ට්‍රෝබෙරි තියෙනවා, රස්ලබ තියෙනවා. හැබැයි යා දන්න තනි රස විතරයි තියෙන්නේ මේකේ. අඹුල් රස විතරයි, චිත්ත රස විතරයි. එහෙනම් මේ කියන රස වර්ග 6 දැනගෙන ගන්න කෙනාට පළතුරු වටින්නෙත් නෑ, දානි වටින්නෙත් නෑ. ඇයි? එයා දන්න මේකේ තියෙන අර කතන්දර 6 විතරයි. එතකොට මේක ගත්තාම මේක අනුවලට කඩුනාම මේ අණු වලට කඩනවා සෛල දෙකක් අතර තියෙන ඉඩස ඒ ඉඩසෙන් අර අණු ටික ගන්නවා ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන නියුට්‍රෝන වශයෙන් අර කැම ටික සම්පූර්ණ ලේවලට ගන්නවා දැන් යන්නේ මොන වශයෙන්ද අණු දැන් අපි දුන්නේ මොන වශයෙන්ද කැම අපි කැම කියලා දෙනවා එයා අණු වශයෙන් ගන්නවා අරගත්තම දැන් ලේ ගමන් කරනවානේ ගමන් කරනකොට මේකින අණු සේරම යනවා දැන් පෙනහළු වලට මොනවද ඕනේ වෙන අණු වලට මොනවද ඕනේ? ඔව්. ඒ අණු වලින් මොනවද ඕනේ? ඔක්සිජන් ඕනේ. එයාට එයාගේ ක්‍රියාකාරීත්වයට ඔක්සිජන් ගත්තාම පෙනාල ලස්සනට යනවා. එයාට හරි සන්තෝසයි. පොඩි බබා වාත කෑම වැඩිපුර කාලා බටු කාලා තිනවා. අල කාලා වාත කෑමනේ ඒවා. ඒවා කෑවම පෙනාල හරි සන්තෝෂෙන් වැඩ කරනවා. මිරිස් කනවා. බදපු මිරිස් කරලා කනවා. කොච්චි කරලා කනවා. සැරට උයපුවා. ඒ ඔක්කොම කාලා දානවා. හරි දැවිලා ඒ ඔක්කොම කාලා දානවා. සැර කාටද ඕනේ? අදවතට සරකාවම හදවත හොඳට වැඩ කරනවා. මිදිස් නැත්තම් හදවත ඒම නිදා ගන්නවා. ඒකයි සීතල කාලේ වැඩිපුර සරට කැම ඉල්ලන්නේ. ඒ හදවතට ඉල්ලන්නේ අපට නෙමෙයි. එතකොට ඇතුළට ගිහිල්ලා බලනකොට අක්මාව පීකුදු තියෙනවා. පීකුදු මොනවලින්ද වැඩ කරන්නේ? අඟුල් වලින්. ඒකයි අර බඩේ කුසේ බබාලා ඉන්න කාලේ අම්මලා ඒ බබා හදන්න එපා. එයාව සම්පූර්ණ හදන්නේ කවුද? අක්මාව. අක්මාව වැඩිපුර වේසන නිසා අර ඉන්න කුසේන දරුවාගේ ඇඟිලි හදන්න ඕනේ, නියපොතු හදන්න ඕනේ, දත් හදන්න ඕනේ, ඇස් හදන්න ඕනේ. මේ ගොඩාක් වැඩ තියෙනකොට අක්මාව වැඩිපුර වැඩ කරනවා. එතකොට යාට වැඩ කරන්න ඇඟුල් දෙන්න ඕනේ. අඹ ගස් දැකලා තංගල් නැවතුණා. අඹ ගස් තියෙනවා. අඹ ගෙඩියක් දෙන්න ඕනේ. එතකොට තමයි යන්නේ. ඇයි? ඇඹුල් තියෙන තැන්වල නවතිනවා. අනිත් තැන්වල නවතින්නේ ඇයි? ඒ ඇඹුල් වලට කැමැති නෙමෙයි. එයාගේ ඒ අක්මාව වැඩිපුර වැඩ කරන නිසා ඇඹුල් වැඩිපුර ඕනේ යාට. ඇඹුල් වැඩිපුර දුන්නාම යාගේ අක්මාව හොඳට වැඩ කරනවා. අර කුසේ බබා හොඳට නිර්මාණය. එතකොට දැන් බබා හැදිලා තින්නේ මොන වලින්ද? ඇඹුල් ආයෝජනය කරලා අක්මාවෙන් නිර්මාණය කරපු නිසා. පැහැදිලිද පුතා? එතකොට වකුගඩු මොනවලින්ද වැඩ කරන්නේ? ලුණු වලින්. ලුණු තිබුණා තමයි වකුගඩු වැඩ කරන්නේ. වකුගඩු ක්‍රියාත්මක අඩු නම් ලුණු ටිකක් වැඩියෙන් ගත්තාම අයිඩින් මිශ්‍ර ලුණු ටිකක් ගත්තාම ලුණු ටිකක් වැඩිපුර දිය කරලා බිව්වාම වකුගඩු හොඳට වැඩ එහෙනම් වකුගඩු වල සම්පූර්ණ ක්‍රියාකාරීත්වය ලුණු රස වලින් තමයි පාලනය කරන්නේ. අග්නියාසය කියලා එකක් තියෙනවා පැන්ක්‍රියාස් කාපාට එකක් තියෙනවානේ. ඒක වැඩ කරන්නේ මොනවද? සීනි වලින්. සීනි වලින්. එතකොට මේ ලේ ධාතුව තුළ මේ සියලුම ද්‍රව්‍ය ටික අරගෙන එකක් තවත් එකකට ඇලවෙන්නේ නැතුව නඩත්තු කරන්නේ කාට වලින්. එතකොට මේ කියන සියලුම රස වර්ග 6 මුළු සරුවාංගය පුරාවටම මේක ගෙනියනවා. එතකොට මේ ඉන්ද්‍රියන් තුලින් ගෙනෙනකොට දැන් පෙනාල වලට ඔක්සිජන් හම්බුනා මෙයා මොනවද කරන්නේ? ඔක්සිජන් වල තින පුතා හොඳ ඒවා නරක ඒවා කියලා. හොඳට ජීර්ණය වුණොත් එයා ජීර්ණය වෙච්ච ඔක්සිජන් ඉන්සුලින් දීලා තියා ගන්නවා. පෙනාල වල ඉන්සුලින් එකක් තියෙනවා. හොඳට ජීර්ණ වෙච්ච මිරිස් නම් අදවත ගත්තා එයාට ඉන්සුලින් දුන්න තියා ගත්තා. පස්සේ වැඩට ගන්න. අක්මාවට ඇඹුල් යනවනේ. ඒක හොඳට ජීර්ණ වෙච්ච එකක් නම් ඉන්සුලින් දුන්න අරන් තියා ගත්තා. අග්නියාසයට සීනි යනවනේ. හොඳට ජීර්ණ වෙච්ච සීනි නම් ඉන්සුලින් දුන්නා අරන් තියාගත්තා. ඇඹුල් යනවනේ වකුගඩු වලට. ඒක ජීර්ණ වෙච්ච එකක් නා ඉන්සුලින් දුන්නා අරන් තියාගත්තා. දැන් මේගොල්ලෝ ඔක්කොම තම තමන්ට අවශ්‍ය දේවල් අරන් තියාගන්නවා. පස්සේ කාලේ මුළු කයතම මේ අයම ඕනේ. අවශ්‍ය වෙලාවට වැඩට ගන්න. එතකොට තව දැන් අපට ප්‍රශ්නයක් ඇති වුණා මේ කායානුපස්සන විශේෂ දෙයක් තමයි මේ ජීර්ණයේ වෙච්ච දේවල් ජීර්ණේ නොවෙච්ච දේවල් කියලා වචන දෙකක් තියෙනවා. මොකද්ද මේ ජීර්ණය කියලා කියන්නේ? අණු වශයෙන් කැඩිලා, කෙලවලින් තෙබිලා, එසියවල වලින් තැඹිලා තිබුණ තියා ජීර්ණයි. කොහොමද? අණු වශයෙන් කැඩිලා, කෙලවලින් තෙබිලා, අණු වලින් වෙන් වෙලා හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එන HCl වලින් තැඹිලා මෙන්න මේ කියන ගුණය තිබුණොත් ඒගොල්ලන්ට අපි කියනවා ජීර්ණේ වෙලා කියලා. එක අතින් වාහනේ හෙලවගෙන මේ අතින් කනවා. කනකොටත් ඕම බලාගෙන ඉන්නේ. ඕම ගියාම දැන් අපෙනවද? නෑ. අයියමයි ඕමනේ කන්නේ. වාහනේ කෙලවන. අපෙන්නේ අපෙන්නේ නැත්තම් මේක කෙමෙන්නේ නෑ කෙලවලේ. දෙමුන් නැත්තම් එක්සියල් වලින් හරියට තැම් තැම්බෙන්නේ නෑ. අණු වලට කැඩෙන්නේ නැහැ. එතකොට දැන් මොකද නේ? අජීර්ණ වෙච්ච කෑම තමයි ශරීරගත වෙන්නේ. ටීවී බල බල හා දැන් මානවද අර මොන වෙයිද නේ? අරේ බල බල අර අවු මිරිසුත් කාලා ඒකේ තියෙන කරපිංචක් කාලා පස්සේ බලන කෝප්පේ කැල්ලකුත් න කෝප්පෙත් අපලයා අයි අර අර අතුර ගානකොට තරහට අපලා බලනකොට අර පොලොස් කියලා ඇවිල්ලා තියෙන බලනකොට කෝප්පේ කැල්ලකුත් කාලා එන අපි ටීවී බල බල කනකොට හරියට මේක හපන්නේ කල්පනාවක් නැතුව හපනවා වෙන කල්පනාවෙන් අපනවා පත්තර බලාගෙන මෙන්න කෑම කනවා. කෑම කාලා ඉවරලා බලනකොට කෑම ටික කාලා ළඟ තිබිච්ච තනකොළක් කාලයක්. අයි අල්ලනකොට කෝප්පේ ළඟ තිබිච්ච තනකොළ තව ඒකත් කඩලා අරගෙන මොකද මේ කීර අදියට එන්නේ නැහැ කියලා කීර කියලා ඉතලා කාලා. ඒතර පත්තර බලාගෙන කනවා, පොත් කියව කියව කනවා, ටීවී බලාගෙන කනවා. වාහනේ යනකොට වටපිට බල බල කනවා. දැන් මේම කෑවාම පුතා මේක කටේ විකන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා 30 දෙවතාවක් විකන්න ඕනේ. තිස් දෙවතාවක් අපි විකනකොට මේ ආහාරය හොඩට කැඩිලා, තෙමිලා, පෙඟිලා කෙලවලින් මේක සාතිකේ ලැබෙනවා පුතා. ඒක කියන SLS සාතිකේ. මේගොල්ලෝ ජීර්ණය කරන්න සුදුසුයි. මේගොල්ලෝ කය තියාගන්න සුදුසුයි. මේගොල්ලෝ අපේ කයට බොහොම සුදුසුදායකයි, යෝග්‍යයි, ගැළපෙනවයි කියලා ඒගොල්ලෝ අනුමත කරනවා මේ කටේ මේක පෙඟිලා තිබුණාම. ළමයි පොඩ්ඩක් නිස්සබ්ද කරන්න. එතකොට මේක කැඩිලා කැඩිලා කැඩිලා පෙඟිලා පෙඟිලා පෙඟිලා අණු වලට කැඩිලා මේක සම්පූර්ණ කෙලෙන් තැමුණාම පුතා හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එකෙන් තැඹුණාම අණු වලට කැඩුනාම ඒ අවශෝෂණය වෙන සෑම අය භ්‍රමණය වෙන ඒවා මධ්‍යස්ථ භ්‍රමණය වෙන ඒවා ඉමින් භ්‍රමණය වෙන ඒවා ඔක්කොම තම්පත් නම් ලේවලින් අරන් යනකොට අර කටි ටක් ගාලා අරන් අනේ හොඳට තම්බිලා තියෙනවා ජීර්ණ වෙච්ච කටි ඉන්සුලින් දුන්නා තියාගත්තා ඉන්සුලින් කියන්නේ මොනවද ඒක අඥාසයේ තියෙන එකක් නෙමෙයි. අපි කියන අඥාසයේ ඉන්සුලින් පක් නෑ. හැම ඉන්ද්‍රියක්ම ඇදිලා තියෙන සෛල වලින්නේ. ඒ හැම සෛලයක්ම භ්‍රමණය වෙනවා නම් භ්‍රමණය වෙන නිසා මේකේ වායුවක් එනවා නේ පෑන් එකේ. ඒ වගේ එකකින් දියරයක් ගලන්නේ නැද්ද? ඇස් වලින් දියරයක් ගලන්නේ නැද්ද? ඇයි පුතා උට මේ කඳුළු එන්නේ? කඳුළු එනවා නේද? ඒ වගේ මේ සෑම ඉන්ද්‍රියක් තුලින්ම දියරයක් ගලනවා. ටිකක් වෙලා හෝම හෝම තියාන මෙන් බලනකොට මේ පොඩි කුයිලයක් එනයි. මේ වලත් ඒක තියෙනවා. එහෙනම් මේ සෑම සෛලයක් පිළින්ම දියරියක් ගලනවා පුතා. එතකොට මේ සෑම සෛලයකින්ම දියරියක් ගලන නිසා හැම ඉන්ද්‍රියකටම දැන් බලන්න එකක් වශයෙන් තිබුණොත් මොකද්ද සෛලයක්. කීපයක් එකතු වුණොත් ටිෂු එකක්. ටිෂු කීපයක් එකතු වුණොත් ඕගන් එකක්. ඕගන් කීපයක් එකතු වුණොත් පොඩි බබා. දැන් පැහැදිලිද කොහොමද ඇවිල්ලා තියෙන්නේ? එතකොට ඕගන් වලට වෙන් කරනොත් පොඩි බබා නෑ ඕගන්. නැවත වෙන් කරොත් පිසු. නැවත වෙන් කරොත් සෛල. නෑ. අණු ටිකක් තියෙනවා. දුහුලි ටිකක් තියෙනවා. සෛල වෙන් කෙරුවොත් නැවත ඒක DNA RNA වලට කැඩෙනවා. DNA RNA වලට වෙන් කෙරුවාම ඒක නැවත ග්ලූකෝස් වලට කැඩෙනවා. ග්ලූකෝස් වෙන් කරාම ඒක ජීන් වලට කැඩෙනවා. ජාන වලට කැඩෙනවා. ජාන වෙන් කරාම පරමාණු වලට කැඩෙනවා. පරමාණු වලට වෙන් කරාම මොකවත් නැහැ. පරමාණු කියලා කියන්නේ ইনফෝමේෂන්, තොරතුරු. එහෙනම් තොරතුරු තනි තනි සියුම් ලෙස කැඩුවම මොකවත් නැහැ. එතකොට කවුරුත් ඉන්නවද? නැහැ. ලෝකෙ මොකවත් නැහැ. එතකොට පුතා මේ ඉන්ද්‍රියන් වලට මේ ජීර්ණය වෙන ක්‍රමවේදී ඉස්සලා දැනගන්න ඕනේ අපේ ස්නායු වල ඉන්ද්‍රියන් වල අස්ති වල තියෙන ප්‍රශ්නේ විසඳන්න. දැන් අතකටු රිදෙනවා ආතරයිටිස්. දිය වෙනවා. හැබැයි මේක හැදෙන්නේ මොකද්ද මේකට තියෙන ප්‍රශ්නේ කියලා බැලුවාම කන කෑම වල කැල්සියම් තියෙනවා. සුදු හාර තියෙන රාබෝ අර ගෝවා වල අර සුදු දණ්ඩ ඒක ඔක්කොම කැල්සියම්. එතකොට මේ සුදු ආහාර ගත්තම කැල්සියම් තියෙනවා. හැබැයි ආතරයිටිස් හොඳ වෙන්නේ නැහැ. හැබැයි පොඩි කාලේ ආතරයිටිස් තිබුණාද? නැහැ. එතකොට දියවැඩියාව තිබුණාද? නැහැ. කොලෙස්ටරෝල් තිබුණාද? නැහැ. ඇයි? ඇයි පොඩි කාලේ තිබුණ නැත්තේ? පොඩි කාලේ කුසේ ඉන්නකොට අම්මා මේවා විකලා කාලා අම්මගේ ඇසියල් වලින් මේක හොඳට තැම්බිලා ජීර්ණය වෙච්ච ටික ශරීරගත වෙලා ලේවලට ගිහලා ප්‍රධාන නාලිකාවකින් ඇවිල්ලා කුඩි බබාට ඇතුල් වෙනවා. එතකොට ඒ ඇතුල් වෙන හැම කෑම එකක් මේ රස වර්ග හයක්ම ජීර්ණේ වෙලා ඇතුල් වෙන නිසා පොඩි කාලේ සේරම ප්‍රශ්න තිබුණේ දැන් ලොකු වුණාට පස්සේ කාර්යබහුලයිනේ. ඇයි 20ක් විතර වැඩ තියෙනවා. ප්‍රශ්න ගොඩ කෑම කන්න වෙලාවක් නැහැ. එක අතින් ටයිප් කර කර කෑම කන්නේ. බන්ස් ගෙඩිය අපන්නේ. ඕම කකා වැඩ කරනකොට කාර්යබහුලතාවය නිසා දැන් විකන්නේ නැහැ. විකණ්ඩ වෙලාවක් නැහැ. ඒ නිසා අර පුංචි කාලේ තිබිච්ච කිමිකල් જાති රසායනික ද්‍රව්‍ය මේ කයේ තිබිච්ච දේවල් දැන් එක එක අඩු වෙන්න පටන් ගන්නවා. ඇයි අපි ගන්න කැමවල වේගය වැඩි නිසා ඒ කැමවල ක්‍රමවේදයේ තියෙන අවුල්කම් නිසා ඒව හරියට ජීර්ණ වෙන්නේ වෙන්නේ නිසා එදා කැල්සියම් තිබුණා ඒක හොඳට ජීර්ණ වෙච්ච කැල්සියම් වශයෙන් තිබුණා අදත් කැල්සියම් තිබුණා අජීර්ණ කැල්සියම් අජීර්ණ කැල්සියම් ඉක්මනට විනාශ වෙනවා ඒකට ආයුෂ නැහැ දැන් ලේ වල ආයුෂ කොච්චරද පුතා රතු රුධිර අණු නේද R B C red blood cell එතකොට මේ RBC කියලා කියන රතු රුධිර අණුක ආවිස දින 120යි දින 120ක් වෙනකන් එයා ඒමම ඉන්නවා එතකොට දැන් අපේ කය හැදෙන්නේ කොහොමද කෑම කෑවම දැන් පොඩි බබා පුංචි කාලේ කොච්චරද පොඩ්ඩයිනේ පොඩ්ඩනේ නේද පොඩි බෑග් එකකට දාගෙන කරේ තියන්න යන්න පුළුවන්. දැන් එහෙම යන්න බෑනේ. එකගෙන යන්න එපා. තවත් ලොකුනම බෑ. ඔයාට වෙනම සීට් එකක් ඕනේ. ලොකු කෙනෙක්නේ. ඇයි මෙහෙම ලොකු වෙන්නේ? කෑම කනකොට කෑම ගිලා ආමාශයට ගිහිල්ලා අණු වලට කැඩිලා ඒක ලේ වලට එකතු වෙලා ඉස්සෙල්ලාම එයා ලේ බවටපත් වෙනවා. ඒ අණු ලේ බවටපත් වෙනවා. එතකොට අපි ඒකට කියනවා රුධිරය කියලා කියනවා. ලේ. ලේ මිදුනාම මොනවද ඇදෙන්නේ පුතා? පට්ටික ඇදෙනවා. එතකොට ලේ වලින් පට්ටික ඇදිලා මොනවද ඇදෙන්නේ පුතා? මස් ඇදෙනවා. ලේ මස් බවටපත් වෙනවා. කෙටිම උත්තර. එතකොට ලේ ටික මස් වෙනවා. මස් මිදුණා මොනවද වෙන්නේ? තෙල් වෙනවා පුතා. මස් මිදිලා තමයි තෙල් හැදෙන්නේ. නිකන් තෙල් හැදෙන්නේ නැහැ. ඒතර මස් මිදුණාම තෙල් හැදෙනවා. තෙල් මිදුණාම අස්ති හැදෙනවා. ඇටකටු හැදෙනවා. තෙල් වලින් හැදෙන්නේ. එතකොට අස්ති මිදුණාම ඇට මිදුළු හැදෙනවා. ඇට මිදුළු මිදුණාම ඇඟේ ශක්තිය හැදෙනවා. ඒ ශක්තියෙන් තමයි අම්මා තාත්තත් එක්ක තර්ක කරන්නේ, ඉස්කෝලේ යන්නේ, කෑම කන්නේ, උඩ පල්න්නේ, බල්ටි ගන්නේ. ඒ ඔක්කොමට ශක්තිය ඒකෙන් තමයි ආයෝජනය වෙන්නේ. එතකොට පුතා දැන් අපේ ආහාරය ගත්තාම ඒ ආහාර ගිල්ල ආමාශයට ගිල්ල තැඹුණාම ඒ ආමාශයට ගිය ආහාරේ ලේ වෙලා ඒ ලේ වලින් මස් හැදිලා මස් වලින් තෙල් හැදිලා තෙල් මිදිලා අස්ති හැදිලා අස්ති මිදිලා හැට මිදුළු හැදිලා ඒ හැට මිදුළු ශක්තිය වෙලා දැන් අපි ජීවත් වෙලා ඉන්නවාය කියන සංකල්පයකුත් ඇදලායි පේනවා ඇහෙනවා දැනෙනවා ඇඟෙනවනේ එන්න මං කියන මං තාම පණ තියෙන මටයි අර ප්‍රාණ ශක්තිය අරකින් ලැබිලා එතකොට මේ ආහාර ටික හරියට විකලා එක පොඩි කරලා එක කයට අණු වශයෙන් සූදානම් කරලා දුන්නාම දැන් අග්න්‍යාසය ගන්න මොනවද එයා ගන්න අග්න්‍යාසය සීනි. එයාට අයිති සීනි. අග්න්‍යාසය සීනි විතර ගන්න වෙන අර කෝචි යනකොට දැන් රාගම බයින්ඩ් එකකින් ඉන්න කෙනා මර්ධානේ බයින්නවද? ඊටු ටික පයින් යන්න එපා. එහෙම බයින්නේ නැහැ. එයා හරියටම රාගමෙන් බයින්නේ. නින්ද ගියා කියලා ගම්පහෙන් බයින්නවද? ආයි පයින් එන්න එපා. එයා හරියට රාගමෙන් බයිනවා. එතකොට මේ ලේවල මේ කියන සේරම ටික ගියාට ඒගොල්ලන්ගේ ඒ අවශ්‍ය ස්ටේෂන් එක යනකොට ටක් ගාලා නවතිනවා. සීනි දන්නවා අපි ස්ටේෂන් එක කොයිද? රාගමද? නෑ. සීනි වල ස්ටේෂන් එක තමයි අග්නියාසය. අග්නියාසයට එනකොට ඒගොල්ලෝ කියන ජීර්ණ වෙච්ච කට්ටියක් ආවා කියලා බයින්න බයින්න බයින්න බයින්න ටක් ගාලා අර කට්ටුකම් දැස්සාම අර අග්නියාසය අනුගමනය වෙන නිසා ජීර්ණයක් ඇතිවෙනවනේ. ඒ ජීර්ණයෙන් ඒගොල්ලෝ උතා ගන්නවා. ඉන්සුලින් ලැබුණා. එතකොට දැන් පුතා පොඩි සල්ලි තියෙන පුතා ළඟ. රුපියල් 180 2000ක් තියෙනවා. දැන් ගෙනියන්න පුළුවන්ද? ඇයි? බර වැඩි. පුතා මොනවද කරන්නේ? 2000ක් තියෙනනේ කාසි 2000ම දීලා දුන්නාම මුදලාලිට මුදලාලි කියන 500 අතරක් දෙන්නද? අතරක් දෙන්න. දැන් තියාගන්න ලේසි. 500 කොල අතරක් නේ. අරක මල්ලා කරේ තියන් යන්න තරම් බලංගල රාලියා එනවා වගේ සද්දනේ පාරේ. ඒතර දැන් 500 කොල අතරක් දෙනවා. තාත්තට කියලා කියන තාත්තේ මට මේක අතරක් නේ කරදරයි. දෙන්නකො පුතා කියලා තාත්තට 10 කොළ දෙකක් දෙනවා. දැන් දෙකයි. අතර දෙක වුණා. අම්මට කියලා කියලා අම්මේ කොළ දෙකක් මට කරදර දෙන්නකො පුතේ 2000 කොළයක් දෙනවා. දැන් කීයක් තියෙනවද? හැබැයි ඒ 2000 කොළේ අරන් ගිහලා බැංකුවට දීලා රුපියල් කාසි දෙන්න කිව්වොත් කීයක් දෙනවද? 2000ක් දෙනවා යා. ඒ වගේ ක්‍රමයක් අයේ තියෙනවා පුතා. ග්ලූකෝස් අණු 10ක් යනකොට අර 10 තියාගන්න බෑනේ. ටක් ගාලා එකතු කරලා එකක් කරනවා. 50 කරනකොට 50 හැල්ලුවා ඉන්සුලින් එකෙන් එතුවා එකක් කෙරුවා. 100 කරනකොට ඉන්සියුලින් එකේ හේතුව එකක් කරා. ඒකට ග්ලූකෝස් කියන්නේ නැහැ. ග්ලයිකෝජන්. ග්ලයි කියලා කියන්නේ ටක් වෙනවා එකතු වුණා. ග්ලූකෝස් වල එකතුවක්. ග්ලූකෝස් වල සංගණනයක්. ග්ලූකෝස් වල පොකුරක්. දැන් අපි මිදි කියලා කියනවා. මිදි කියන්නේ මොකක්ද පුතා? එකක්නේ. එකක් ගත්තා මිදි. ඕම ලොකුවට එකක් එල්ලෙනවා. මිදි වල්ල. අන්න මිදි වල්ල වාගේ තමයි ග්ලූකෝස් වල්ල මේක. ග්ලූකෝස් පොකුරක්. ඇයි අර එක එක ගෙනාවාම සෛල ඇතුලේ පැක් කරන්න බෑ යාට. ගොඩාක් තියෙනවනේ. ඇයි අපි ඉතින් කැවිලි කනවා එතකොට මේ බෙරළු කනවා ටොපි කනවා ට්වින්ගම් කනවා බැරි වෙලාවත් අවුරුද්දට කැවුම් හදනකොට කැවුම් ගෙඩිය සාක්කුවේ තියෙනවා ඇංගිලා කන්න කොට්ටයට කැවුම් ගෙඩියක් තියෙනවා ඉන්මින්සරේ ඔළුව තියන් ඉදි බලනකොට කැවුම් කනවා යටි ওই විදිහට මේ සීනි හැමදේම කනකොට පුතා මේ විදිහට දැන් සීනි පැක් කරන්න බෑනේ කයේ එතකොට ඒගොල්ලෝ 100ක් යනකොට 100 ඒම ගත්ත 100 කොලේට මාරු කළා ඒ ග්ලූකෝස් 100 ගත්තා එකකට කරාම ඒවා කරන පැක් වුණානේ ග්ලයි වුණා ග්ලයිකෝජන් කියලා ටක් දාලා ඒවා වෙනම තියාගන්න එකක් හැබැයි ඒක නැවත දිගහැරියෝ 100ක් තියෙනවා ඔයගේ 500 කෑලි 100 කෑලි 50 කෑලි 20 කෑලි 5 කෑලි 3 කෑලි 2 කෑලි කියලා ඔක්කොම ටික පැක් කරලා තියාගන්න තාත්තා පොඩ්ඩක් වැඩක් දුන්නා පොඩි බබාට පොඩි බබාට හරියට තරහා ගියා මම කරන්නේ නැතර පොත අල්ලලා විසි කළා අම්මටත් හරියට තරහා ගියා අම්මා කිය එහෙම කරනවද පොත විසි කළාද නෑ මම කරන්නේ අම්මට තරහා ගියා අම්මත් පාරක් ගැව්වා වේවලේ කෑම දෙන්නේ නෑද කාමරේට දාලා වැව්වා දැන් පුතා මැරෙනවද නෑ ඇයි අර ඇංගිලා කාපු පැණිවලලු කැවුම් ඒ ඔක්කොම අර ග්ලයිකෝජන් වල තියෙන ඒවා කයේ තියෙනවා තව දවස් 10කට කෑම තියෙනවා එතකොට බඩගිනි හැදෙනකොට HCl හැදෙනවනේ. HCl හැදෙනකොට අර HCl වල උමාලයක් හැදෙනවා. දැන් වතුර තම්බනකොට උමාලයක් යන්නේ. ඒ වගේම HCl එක බාමාසයේ තැම්බෙනකොට උමාලයක් ගිහිල්ලා අර සයිල වලට යනකොට අර සයිල වලින් සිග්නල් එක දෙන කලබලෙන්න බබද තියෙනවා. පැණිවල වලින් අපි ගත්තේවා තියෙනවා. ටග්ගල ඒගොල්ලෝ කියනවා අනේ දෙන්න දැන් අපිට කෑම නැහැ. අපිට ඇඟේ ග්ලූකෝස් නැහැ. අපිට ජීවත් වෙන්න කිව්වම අර ග්ලයිකෝජන් ටික ටග්ගල ලේවලට මුදාරිනවා. 100 එකක් මුදාරියාම එකයි මුදාරිනේ. ඒක එහෙම ස්ප්‍රෙඩ් වෙලා 100 බවටපත් වෙනවා. තව එකක් දැම්ම මේක 500යි 501 කළානේ. අරක දැම්මම ආයි 500 වෙනවා. ආයෙ අර කට්ටිය ඔක්කොම කරකිලා ගිහලා අර සෛල වලට ග්ලූකෝස් ලැබෙනවා. එතකොට ඒ කට්ටියට ලුණු ලැබෙනවා, ඇඹුල් ලැබෙනවා, ඒගොල්ලන්ට මේ මිරිස් රස ලැබෙනවා, ඔක්සිජන් ලැබෙනවා. අර ඔක්කොම ආපහු ලැබෙන්න පටන් ගන්නවා. බලන අවස්සල පුතා වාඩි වෙලා ඉන්නවා. ගහනක්වත් නෑ. දවසම බඩගින්න තියලා ගහනක් නෑනේ. ගහනක් නෑ නෙමෙයි. එයාගේ අඟේ කැම තියෙනවා දවස් 10කට. එහෙනම් මේ විදිහට පුතා මේ කය තැම්පත් කරලා ඒවා නැවත නැවත අරගෙන මේ කය ක්‍රියාත්මක මේක තමයි මේ කය තුල තියෙන විද්‍යාව. දැන් ප්‍රශ්නයක් තියෙනවා පුතා පුංචි කාලේ නැති දේවල් දැන් අපිට වෙලා තිනයි අපේ ලේ වලින් තොරතුරු යන්නේ වැඩිපුරම ලේ තින්නේ කොයිද කකුලේද මොලේද මොලේ ඇයි මොලේට වැඩිපුර ලේ තැම්පත් වෙන්න ඕනේ මොලෙන් තමයි සම්පූර්ණ පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ තාත්තගේ වැඩ පොළට ගියාම සර්වර් කියලා එකක් තියෙනවා පුතා ඒකෙන් තමයි අර කම්පියුටර් ඔක්කොම පාලනය කරනවා. අර කම්පියුටර් පොළේ ගැවුවා රිසිකලාර මොකුත් ප්‍රශ්නයක් නැහැ. අලුත් එකක් මේව කළා. එයාගේ අර රාසංකේ දුන්නා ගම ඇතුලේ තියෙන ඒ ටික ඔක්කොම ආයි පෙන්නනවා. මොකුත් ප්‍රශ්න නැහැ. ඒතකොට මේ මොලෙන් තමයි මේ ඔක්කොම ටික පාලනය කරන්නේ. මෙතන කැපුණ ගමන් ටක් ගාලා පණීඩේ යනවා මොලේට කැපුණ ප්‍රශ්නයක් නැහැ. ඔව් මෙන්න ටක් ගාලා ලේ ටිකක් අදවතට පණීඩේ දෙනවා පීඩනය වැඩි කරන්න කියලා. ඒතර අදවත ස්පන්දන වේගය වැඩි කරනවා. අදවතේ ස්පන්දන වේගය වැඩි වෙනකොට මෙතන ලේන ප්‍රමාණය වැඩි. ලේ වැඩිපුර ආවම වැඩිපුර මිදෙනවා. ටක් ගාලා අර සයිල් ඔක්කොම හා කරනවා. ආ කරලා එයා පැච් එක වාලා දාලා කියනවා හරි තිබිච්ච විදිහටම හැදුවා. එතකොට අපේ කයේ මොනාරි ප්‍රශ්නයක් වුණාම මුළු සර්වාංගෙම තියෙන සියලුම සෛල ටිකයි ඒ සෛල හැදෙන ටිෂු ටිකයි ඒ ටිෂු වලට අදාළ ඉන්ද්‍රියන් ටිකයි ඒ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය ඔක්කොම සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන මොලේ එයා තුල තමයි අර සර්වරි යන්ත්‍රය වගේ සේරම දත්ත ටික එයාලම තියෙන්නේ. කකුල කඩනම එයා දන්න මේක කැඩිලා. ටක් ගාලා පණිවිඩ දෙන අස්ති වලට වැඩිපුර කැල්සියම් ගන්න කියලා. එතකොට HCl එක හැදෙනකොටම ඒ HCl වල තියෙන වාතපිත සෙම හැදෙන්නේ කොහොමද? කයේ තින එකනේ. කයේ තින වාතින්, කයේ තින පිටින්, කයේ තින සෙමෙන්. ඒක ගන්නකොට අර වාත පිට සෙමවල අණුවල න්‍යාස්ටි වල තියෙන කැල්සියම් අඩු වෙලා තියෙන කකුල කැඩිලා තින්නේ. ඒ නිසා කැල්සියම් වැඩිපුර ඕනේ. එතකොට මේ HCl එකෙන් වැඩිපුර ඇටම් කඩනකොට, අණු කඩනකොට කැල්සියම් වැඩිපුර කඩනවා. ඇයි? අර HCl එක හදනකොට ඒකේ න්‍යාස්ටිය තියෙනවා කැල්සියම් වැඩිපුර කඩන්න. අපිට කැල්සියම් වැඩිපුර ඕනේ. කැල්සියම් වැඩිපුර දුන්නාම කවුරුත් කැල්සියම් ගන්න. ඇයි? කැල්සියම් වලට අයිතිකාරයා කවුද? අස්ති අස්ති වලට ලේ යනකොට ටක් ටක් ගාලා උරාගෙන අර කහ කරනවා. ඒකයි කකුල් අතපය කඩුනාම වැඩිපුර කිරි જાති, ඒ බටර් જાති, කැල්සියම් වැඩිපුර දේවල් දුන්නාම මාස තුනෙන් සම්පූර්ණ වෙන එක මාසින් එනවා. අයි වෙනවා. එතකොට මේ කැල්සියම් ධාතු අහගෙන හදනවා. දැන් පුතා ප්‍රශ්නයක් තියෙනවා. ද පොඩි කාලේ ඉපදෙනකොට හැමෝම හොඳට ඉපදෙනවනේ. හරි පුතා පොඩි කාලේ හොඳට ඉපදෙනයි මම ගමුක අපි. හොඳ පැත්ත ගමුක අපි. ප්ලස් එක ගමු. මයිනස් එක අතහැරලා. පොඩි කාලේ හොඳට ඉපදෙනවා. කාලයක් යනකොට ඔහොම එකක් වෙලා අන්සභාග වෙලා. ඔහොම ඉන්නවා. ඇයි ඇඟිලි අඩු කරන්න බෑ. ඔහොම ඉන්නවා යා. දැන් හැයියට අංශභාගය ඇතුනේ කියලා බැලුවාම අංශභාගෙ නෙමෙයි ප්‍රශ්නේ. කාලයක් ඉන්නකොට එයාට ඇස් දෙන්නේ නැතු වෙනවා. ඕම බලනවා. අර බෝතල් වල අඩි තින ඒ වගේ ලොකු දෙකක් දාලා බැලුවම අම්මා ඔක්කොම බයයි එයා බලන්නයි. එයා බලනකොට භූතයෙක් වගේ නිකන් ලොකු දෙකක් නේ දාගෙන නැත් වලට. එහෙම ඉන්නවා. සමහර කට ගොත ගන්නවා. පුංචි කාලේ හොඳට කතා කළා. දැන් ගොත ගන්නවා. සමහර කට්ටිය පුතා පුංචි කාලේ හොඳට කන්න ඇනවා. දැන් මොකක්ද දන්නේ? දැන් කන්න ඇහෙන්නේ නැහැ. කන් බෙරේ මොනාරි වෙලා හරි කන් අඩි පැලිලා හරි මොනාරි දෝෂයක් වෙලා. ඒ වගේ කාලයකින් අපිට පුංචි කාලේ නැති ප්‍රශ්නයක් එනවයි කියලා කියන්නේ පුතා ප්‍රශ්නේ නෙමෙයි එතන තියෙන ගැටලුව. පුංචි කාලේ මොකද්ද එකක් තිබුණා. පුංචි කාලේ පුතා දැන් දවසකට සෛල මිලියන ගණන් කෝටි ගණන් මැරෙනවා. දැන් පොඩි කට්ටිය ගොඩාක් දඟලනවා නම් ඒක ඉරියව්වකින් නැත්තම් සෛල කීයක් විතර මැරෙනවද? කෝටියක් විතර මැරෙනවා. කැලෙනවා කැඩෙනවා පොඩි වෙනවා එහෙම ඒ ඔක්කොම ටික රැයට මොකද කරන්නේ ඒ ඔක්කොම ගලවනවා අපේ ලේ ගිහිල්ලා අර ඔක්කොම ප්‍රෙසර් එක වැඩි කරලා ලේ ගමන වැඩි කරලා ඉස්සෙල්ලා මොනවද කරන්නේ පුතාට සිග්නල් එකක් දෙනවා නිදිමත එන්න සිග්නල් එකක් දෙනවා ATP කියලා මෙතන හෝමෝන් එකක් තියෙනවා පීනියල් ග්‍රන්ථියේ ඒකට මොළෙන් සිග්නල් එකක් දෙනවා දැන් සෛල ලක්ෂ ගාණක් මැරිලා මේක රිකවර් කරන්න ඕනේ එන්නේ නිදි කරන්න ඕනේ තක්කලයකට සිග්නල් දුන්නාම ඒකෙන් හෝමෝන් එකක් හැදෙනවා ඒ හෝමෝන් එක ඇදිච්ච ගමන් එහෙම ආන්සින ඔඩොක්කේම නිදි තාත්තා කෙනා බලන්නකො මෙතනම නිදි ඇඳට දාමු. ඇඳට දැම්මම ඕම නිදි. නිදාගත්තට පස්සේ අදවතට සිග්නල් එක දෙනවා ප්‍රෙෂර් එක වැඩි කරන්න කියලා. ඇයි අර කැඩිච්ච පැඩිච්ච සයිලොකම අස් කරන්න එපා. ඒතර අදවත අයියෙන් අයියෙන් ස්පන්දනය වෙලා අර හැමතැනම ලේ විදිලා ගිහලා අර ඔක්කොම ගලවනවා. අර කැඩිච්ච සයිල තැලිච්ච බල්ටි ගැව්ව අරේ වැදුනා බිත්ති යප්පුණා බිමට වැදුනා කකුල ඇනුණා අර ඔක්කොම ටික ගලවලා ගලවලා ගලවලා ඔක්කොම ටික සුද්ධ කළා අලුත් ලේ ටික ගිහිල්ලා පට්ටි කෑ ටික අර සයිල ඔක්කොම අලුතෙන් හදා උදේ පාන්දර නැගිට්ටාම පුදුම මේ ශක්තිය තියෙන අලුත් වාගේ. ආයි බඩ ටික අරලා ආයි කරනම ආයි රෑ වෙනකොට මරුණා වාගේ නිින්ද ගිලා ආයි අරකා දනවා. එහෙනම් දවස ගානේ හැමෝටම කෝටි ගාණක් සෛල මැරෙනවා. ඒ කෝටි ගාණක් සෛල හැමදාම නිින්දදී අදනවා. දැන් එදා තේම හද හද හිටියා. අවුරුදු 7 වෙනකන් 8 වෙනකන් අදා හද හිටියා. ඒ ලේවල ඒ අවශ්‍ය සියලුම රසායනික ද්‍රව්‍ය කෙමිකල් ටික හරියට තිබුණා. මොකද්ද එකක් දැන් අඩු වෙලා. ඒ නිසා දැන් සෛල හදනකොට අර කිමිකල් එක නැහැ. හොඳම උදාහරණය තමයි තාත්තා පිටි කිලෝ එකක් දෙනවා අම්මට. රොටි හදන්න. අද අද රොටි කන්න ඕනේ අපට ලුණු මිරිස් එක්ක. අම්මා රොටි හදනවා. බලනකොට පුතා ලුණු නැහැ. ලුණු ඉවර වෙලා. ඒත් දැන් රොටි හදන්න කිව්වේ ලුණු සහිත රොටි හදන්න කිව්වේ නැහනේ. රොටිනේ හදන්න කිව්වා අම්මා කියන්නේ රොටිනේ වන ඉන්න පුතේ හදන්නම් කියලා වල්ලා ඒකේ තියෙන ඔක්කොම ටික දැම්මා ලුණු ටික දැම්මා අර ඔක්කොම දැම්මා වතුර දැම්මා ලස්සනට හද සුවඳේ බෑ. කටේ තිබ්බාම මැටි ගුලිය වගේයි ලුණු නැහැ. දැන් කුස්සිය යමක් හදනකොට රොටි හදනකොට එකක් මොනාරි අඩු වුණොත් පුතා ඒ අඩුව කෑමවල තියෙනව නේද? එහෙම නේද? දැන් ඔති හදනවා. මිරිස් කුඩු නැහැ. දැන් මොන පාටද ඔද්ද? සුදු පාටයි. ඔද්ද සිල් අරගෙන පුතා. සුදු හැඳලා. එයා සුදු පාටයි. ඒ වගේ මේ මොනවාරි එකක් උයනකොට පියනකොට අඩු නම් ඒ අඩුව අර කෑම එකේ ව්‍යංජන එකේ තියෙනවා. ඒ වගේ තමයි අපේ කයෙන් පොටෑසියම් මෙච්චරක් දෙන්න, කැල්සියම් මෙච්චරක් දෙන්න, මේ මැග්නීසියම් මෙච්චරක් දෙන්න, අයන් මෙච්චරක් දෙන්න, vitamin A B C D මෙච්චරක් දෙන්න. එහෙම කියලා කිමිකල් ඔක්කොම අරගෙන යමක් හදනකොට මොනවාරි එකක් අඩු නම් මොනවාරි එකක් ජීර්ණ වෙලා නැත්තම් මොනවාරි අර નિયમિત ධාරිතාවේ නැත්තම් දැන් මොකද වෙන්නේ පුතා? ඒ හැදෙන සෛලය තුළ ඒ අඩුව තියෙනවා. එහෙනම් පුංචි කාලේ අපිට කෝටි ගණන් සෛල මැරුණා. අපේ කයේ තියෙන රසායනික ගුණ අරගෙන නැවතී සෛලය හදුවා. හැබැයි එදා ඒ ඔක්කොම හරියට තිබුණ නිසා ප්‍රශ්නේ තිබුණේ නැහැ. දැනුත් මැරෙනවා දැනුත් ඇදෙනවා හැබැයි අර අඩුව තියෙනවා ඇස් පේන්නේ අඩුයි හැබැයි දැනුත් ඇස්වල සෛල මැරෙනවා දැනුත් ඇස්වල සෛල ඇදෙනවා හැබැයි පෙනීම හරියන්නේ ඇයි එදා මොකද්ද එක පොඩි කාලේ තිබුණා එදා ඒක හැදුන හරියට දැන් මොකද්ද කෙමිකල් එක කටු වෙලා එහෙනම් අපේ කයේ තියෙන සියලුම ප්‍රශ්න වලට සියලුම රෝගී තත්ත්වයන් වලට සියලුම අඩුපාඩු වලට ප්‍රධානම හේතුව මොකද්ද ලේවල හොඳට ආගන්න පුතා මේක තමයි වැදගත්ම එක මේක තමයි මේකේ සාරාංශය. ලේවල ප්‍රමාණය අඩුවීම. ගුණත්වය අඩුවීම. ඒකට අදාළ සංඝටක රසායනික ගුණ ඒ ධාරිතාවෙන් නොතිබීම. මෙන්න මේ කියන කාරණාවලට හේතුව නිසා තමයි අපි ලෙඩ වෙන්නේ අපිට යම් යම් දෝෂ ඇති වෙන්නේ කායික වශයෙන් ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට දැන් අපි හදන්න ඕනේ ඉන්ද්‍රිය නෙමෙයි. දතේ ප්‍රශ්නක් තියෙනවා, මූණේ ප්‍රශ්නක් තියෙනවා, අතේ ප්‍රශ්නක් තියෙනවා, කකුලේ ඒක හදන්නේ අපි. ඒ ඔක්කොම සෛලනේ. ඒම ප්‍රශ්නයක් නැහැනේ. ස්නායු කියන්නේ සෛලනේ. ලේනාර කියන්නේ සෛලනේ. මස් කියන්නේ ටිෂු කියන්නේ ඔක්කොම සෛලනේ. එහෙනම් මේ ඔක්කොම සෛල ප්‍රශ්න මේවා දවස ගානේ මැරෙනවා නම් දවස ගානේ හැදෙනවා නම් දින 120 නම් ඕනම සෛලයක ඉන්න පුළුවන්. එහෙනම් සම්පූර්ණ මූණේ සෛල ඔක්කොම ඉන්නේ දින 100ද? 120යි. 120ට පස්සේ මේක අලුත් මූණක්. හැබැයි අලුත් මූණ හැදෙන්නේ අර රසායනික ගුණය අඩු වෙකින්නේ. ඒ නිසා අර අඩුවත් එක්කමයි නැවත හැදෙන්නේ. කලිනුත් පෙනීම අඩුයි, දැනුත් පෙනීම අඩුයි. කලිනුත් පොඩ්ඩක් ඇදේට තමයි ඇයෙන්නේ, දැනුත් ඇදේට තමයි එන්නේ. හරියට හැෙන්නේ ඇයි? අර සෛල නැවත දහස් වාරයක් අදින තඩක් නෑ. අර නැති රසායනික ගුණ එකතු කරලා නැති නිසා අර හඩුව ඒ විදිහටම තියෙනවා. දැන් පුතා කියන්න ප්‍රශ්නේ තියෙන්නේ මූණේද, අතේද, කයේද, ලේවලද? ලේවල. එතකොට ලේවල යම්කිසි ගුණයක් අඩු නම් ඒකේ ධාරිතාව, ඒකේ තියෙන quantity එක, capacity එක අඩු නම් ඒකේ තියෙන රසායනික ගුණවල ක්‍රියාකාරීත්වය වෙනසක් තියෙනවා නම් මේකින අඩුව හදන්න බෑ. එහෙනම් ඉස්සෙල්ලාම අපි හදන්නේ අතපය නෙමෙයි. පිළිකාව හදන්නේ පිළිකාව දැන් වැවෙන්නේ ඇයි? unwanted growth. අනවශ්‍ය වැඩිම. අනවශ්‍ය වැඩිම වැඩෙන්නේ ඇයි? ඒක නිසි ලෙස වඩන්න බැරි නිසා. එහෙනම් ඒ කාලේම තිබුණ නෑනේ පිළිකාව දැන්නේ අර. එහෙනම් ඒ කාලේ තිබිච්ච මොකද්දෝ රසායනික ගුණයක්. අපේ කය තුල අනවශ්‍ය වර්ධනයක් ඇදෙන්නේ නැති වෙන්න පාලනය කරපු ගුණයක් තිබුණා. අද ඒ ගුණේ නැහැ. ඒ නිසා බඩ ඇතුලේ පිළිකා දෙනවා, දත් ඇතුලේ පිළිකා දෙනවා, හැමතැනම පිළිකා දෙනවා. මේ ධනිස් ඇතුලේ පිළිකා දෙනවා. එහෙනම් ඒ ගුණේ හැදුවාම මොකද වෙන්නේ? එයා දන්නවා කයේ තියෙන කොටස් මෙච්චරයි, ටිෂු මෙච්චරයි, අස්ථි මෙච්චරයි, ලේනාර මෙච්චරයි. 72000 නාර අස්ථි 302යි මේ වගේ එයා ඒ ක්වොන්ටිටි ඔක්කොම දන්නවා. එයාලම ලිස්ට් එක තියෙනවා. ඇයි යන්නේ සර්වර් එක. ඒතකොට එයා ගණන් හදලා බලනකොට 32ක් තියෙනවනේ ඉන්ද්‍රිය 33ක් තියෙනවානේ. වහාම අයින් කරන්න කිමිකල් ටික තියෙනවා ටග්ගලර පිළිකාවේ මූල බීජය අර ඇදෙන තැන ඒ සෛල ටික ඔක්කොම මරලා දාන්න. අරක මැරුණාට පස්සේ ලේවලින් පොඩ පොඩ පොඩ පොඩ අයින් කරලා අයින් කරලා අයින් කරලා අයින් කරලා දවස් 120ක් කරනකොට පිළිකාව S level නෑ පුතා. S level නිකන් මස් දැල්ලා පාග නිකන් අර මේ අබරලා දැල්ලා පාග ඕම තිබුණා. දැන් ඒක නෑ. මොකද වෙලා තියෙන අර ඔක්කොම දී වෙලා ගියේ. එහෙනම් අපි පිළිකාව නිරෝගී කරන්නේ අර ඒ කාලේ පිළිකාව හැදෙන්නේ නැතුව තියෙන ගුණයක් තිබුණානේ රසායනික ගුණයක් ඒවල. ඒක නැන්නේ. ඒක තමයි හදන්නේ. ඒක ඇදුවම මේක හරියනවා. දැන් පුතා තව ප්‍රශ්නයක් තියෙනවා. එම්බ්‍රිසාව කියලා කියනව නේද? මොකක්ද ඒකට කියන්නේ? කෝල් කියලා කියනව නේද? එම්බ්‍රිසාවට. නා ඔටු එනවනම් ස්නීසින්. ස්නීසින් වෙනවා. එතකොට රනින් නෝස් කියලා කියන එකට කොටු ගලනවා. මේ කියන අසනීප තත්ත්වයන් මොනවද පුතා? ඒ අසනීප තත්ත්වයන් වෙන මොකුත් නෙමෙයි. අපි ආස්වාස ප්‍රාස්වාස කරනවා නේද? උස්ම ගන්නවා නේද? උස්ම ගන්නකොට මොනවද යන්නේ? උලං. උලං වල මොනවද තියෙන්නේ? ඔක්සිජන් නෙමෙයි වෙන මොනවද තියෙන්නේ? උලං ගන්නකොට ඒ උලන් වල තියෙන විවිධ උලන් වර්ග, විවිධ වායු වර්ග. ඔක්සිජන් තියෙනවා, නයිට්‍රජන් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් තියෙනවා, හීලියම් තියෙනවා, ලිතියම් තියෙනවා. ඔක්කොම කතන යකඩ කුඩු තියෙන්න පුළුවන්. ඇයි? මේ වායු ගෝලයේ හැම සංඝටනම පොඩ පොඩ ප්‍රතිශත වලින් තියෙනවා. එතකොට පුතා දැන් අපි උලන් ගන්නකොට, උස්ම ගන්නකොට මේකින ඔක්කොම ටික ඕම හැදලා ගන්නවනේ. කය ගන්නෙ මොනවද? ඔක්සිජන් විතරයි. ඊටු ටික ගන්නෑ. එතකොට ඊටු ටික මොකද වෙන්නේ? එළියට තල්ලු කරන්න ඕනේ. හැබැයි එළියට තල්ලු කරනකොට පුතා ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ කය ඇතුලේ තෙතයි නේද? දැන් අපේ දැන් උඩ තියෙන සමවාගෙන මේ ඇතුලේ සම්පූර්ණයෙන් තෙතයි. එතකොට මේ ගන්න උලන් හෝස් ගාලා ඇතුලට හැදලා ගත්තාම ඔක්සිජන් ටික සයිලෙන් ඇතුලට හැදලා ගන්නවා. ඉතුරු ටික කියලා වදින්න එපා බිත්තියේ. පෙනාලු වල බිත්ති වල වදින්න ඕන. වදිනකොට අර තෙතමණයට මේ වගේ හැලවෙනවා පුතා. කාබන් ඩයොක්සයිඩ් කාබන් එතකොට නයිට්‍රජන් ඒ වගේ තියෙන ඔක්කොම ටික හැලවෙනවා. ඕම කාලයක් යනකොට පුතා දැන් මේවල මෙම ඇඳාම දූවිලි එනවනේ. සතියක් දෙකක් යනකොට දූවිලි එනවනම් අවුරුද්ද දෙකක් උස්ම ගත්තාම කොච්චර එනවද? මේවා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පෙනාලු වල හැලවිලා හැලවිලා කාලයක් යනකොට දැන් පෙනාලු වලට හමාරි. විනාඩියකට තප්පර 60ක් තියෙනවා. උෂ්ම 15ක් ගන්න. උෂ්ම 15ට ලීටර් 4ක් ඔක්සිජන් ඕනේ කයට. නඩත්තු කරන්න. උදාහරණයක් වශයෙන් කයෙන් කයට වෙනස්. ලේ කොච්චරක් තියෙනවද පුතා කයේ? අයලේ බරමන්නාම බර 12න් එකක්. ඇයි? 120 නේ. ආයෙත් 120. 120 10න් බෙදුවාම කීයද? 12. එතකොට ලේ තියෙන්න ඕනේ කොච්චරද? 12න් එකයි. කයේ බර පුතාගේ බර මැන්නාම කොච්චර බර තියනවද? 120 නම් කිලෝ කියන්න ඕනේ කීයද? 12ක් තියෙන්න ඕනේ ලේ. ලේ කිලෝ 12ක් තියෙනවා. ඒතර කයේ බර 12න් එකක් තමයි ගන්න ඕනේ. එතකොට ආයුෂ වලට අනුව මේ පෘථිවියේ තියෙන ආයුෂ 120 නිසා අපේ රතු රුධිරාණුව අපේ ලේ ධාතුවක ආයුෂ දින 120යි. සුදු රුධිරාණු කියලා එකක් තියෙනවා මේක අපි කතා කරලේ නෑ. ඒකට කියන WBC. මොකද white blood cell. ඒ WBC කියන රතු රුධිරාණු ආයුෂ කීයද? දින 14යි. දින 14යි. එතකොට ඇස්වල සෛල වලට ආයුෂයක් තියෙනවා. අදවතී සෛල වලට අවුරුදු 7ක් තියෙනවා. අවුරුදු 7ක් වෙනකොට සම්පූර්ණ අදවතී සෛල ඔක්කොම මැරිලා අලුතෙන් අදවත හැදෙනවා. ඇස් වලට අවුරුදු 3යි. අවුරුදු 3න් ඔක්කොම ටික මැරිලා නැවත අලුතෙන් හැදෙනවා. එතකොට ඒ ඉන්ද්‍රිය වල තියෙන ධාරිතාවට අනුව ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම අලුත් වෙන කාලය තීරණය වෙනයි. පෘථිවියේ ඩෙන්සිටි එකට අනුව නේද පෘථිවියේ භ්‍රමණ වේගය තීරණය වෙන්නේ. ඒකට අනුව නේද ආයස පීඩන්නේ මිලියන ගණන්. ඒ වගේ මේ ඉන්ද්‍රියන් හැදෙනකොට, සෛල එකතු වෙනකොට, ටිෂු එකතු වෙනකොට ඒකේ ධාරිතාවට අනුව, න්‍යාස්තියේ ඝනත්වයට අනුව ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම මැරිලා, සම්පූර්ණයෙන් අයින් වෙලා, සම්පූර්ණයෙන් හැදෙන්න ආයස තීරණය වෙනවා. එතකොට අපේ මුළු සර්වාංගෙම කොටස් 32ම ඉපදිච්ච දවසේ ඉඳලා පුතා සම්පූර්ණයෙන් ඒ කාලවකවාන මැරිලා එකපාරට මැරෙන්නේ කෝටියක් දෙකක් මිලියනයක් එහෙම මැරි මැරි අයින් වෙනවා අලුතෙන් ඇදෙනවා ආයි මැරෙනවා අලුතෙන් ඇදෙනවා ඕම ඕම ඕමම ඒ අවුරුදු කාලෙ වෙනකොට සම්පූර්ණයෙන්ම අලුත් දැන් අවුරුදු 3කට පස්සේ මේ ඈ පරණ එකද නැහැ අලුත් එකක් ඇයි සම්පූර්ණයෙන්ම කයින් වෙලා අලුතෙන් ඇදිලා අවුරුදු 8කට පස්සේ හදවත අලුත් ඇයි සම්පූර්ණ එකේ කයින් වෙලා හැබැයි හදවතේ එදා තිලක් තිබුණා අවුරුදු 8කට පස්සේ තිලක් නේ නං අර ඉලේ ඉල කියලා කියන සිදුර ඒක වහන්නේ පට්ටි කඩලයක පැච් එක දාන්න එදා තිබුණා හැකියාවක් අදවත වැඩ කරගෙන ඉන්න ගමන් පැච් එක දානවා. නිවුණට පස්සේ සාමාන්‍ය වහන්නේ මේක වැඩ කරන ගමන් වහන්න මොකද්ද විශේෂ කිමිකල් එකක් තිබුණා. ඒ කිමිකල් එක අද නැහැ. ඒ නිසා වැයෙන්නේ නැහැ. එහෙනම් මේ කියන සියලුම ਸਰවාංගීය තුල තියෙන සියලුම ප්‍රශ්න කයේ බරෙන් 12න් එකකේ අවශ්‍ය quantity එක ලේ නැතිකම. ලේවල ගුණත්වේ නැතිකම. ඒකේ තුල ඒ කියන රසායනික කිමිකල් වල රසායනික ද්‍රව්‍ය වල අඩුපාඩුකම් මෙන්න මේ කියන ප්‍රශ්න නිසා තමයි මේ ਸਰවාංගයේ තියෙන ප්‍රශ්න එකක්වත් නිවැරදි වෙන්නේ නැත්තේ එහෙනම් මේ කියන ප්‍රශ්නය හරි ගැසුවොත් මේ කියන ಗುಣ මේ අඩුපාඩු ටික ලේවල හරි ගැසුවොත් අනිවාර්යයෙන්ම දින 120ක් වෙනකොට මූණ වෙනස් වෙන්නේ නැද්ද අත වෙනස් වෙන්නේ නැද්ද? අතපය වල හැද හරි ගැසෙලයි. අත මේම තියෙන්න ඕනේ කියලා ඇතුලේ තියෙනවා. සමීකරණේ තියෙනවා. හැබැයි අත ඕම තියෙන්නේ. හැබැයි ඒක හරි ගස්සනකොට අර සයිල් ඔක්කොම හැදෙනකොට කොහොම කෙලින්දල ඕම වෙනවා. ඇයි? අරයා ඒක හරි විදිහට නිවැරදි විදිහට හදනවා. හදන්න හදන්න යාර තේරෙනවා තීන ප්‍රමාණය පොඩ පොඩ බුරුල් වෙනවා ඒක හරි වෙනවා. හැබැයි ලේවලේ ගුණත්වය ලැබෙනකම්, ඒ ක්‍රියාකාරීත්වය ලැබෙනකම්, ඒ කියන ධාරිතාව ලැබෙනකම් මේක හරියන්නේ. හැදෙන්නේ අර විදිහටම. ඒකට අතෑමදාම මේ විදිහට. එතකොට පුතා මේ එම්බ්‍රිසාව කියන්නේ මොනවද කියලා බැලුවාම අර ගත්ත දූවිලි ටික ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා මේ පෙනවලට වැදිලා වැදිලා වැදිලා වැදිලා කාලයක් ගිහිල්ලා දැන් පෙනාලු වලින් විනාඩියකට තප්පර 8යි අම්බෙන්න ඕනේ ප්‍රාණවායුව ලීටර් 4යි අම්බෙන ලීටර් 3යි දැන් මදිනේ දැන් මොකද කරන්නේ යා ලීටර් මදි අයිය උස්මයි අර උස්ම ප්‍රමාණය වැඩි කරන්න ඕනේ අයිය අර අර අඩුව පිරිමහන්න එපා දැන් අපි කියනවා යාට වීසින් ප්‍රශ්නයක් තියෙනවා එහෙම නැත්නම් හතිය අතිය කියලා එකක් තියෙනවා එයා හරියට හතියට හති නෙමෙයි. එයාගේ පෙනාල් වලින් එයාට අවශ්‍ය දාල්තර ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. දැන් මෙයා වැඩිපුර හදිනවා. ඒ හදින ප්‍රශ්නේ මේ තියෙන්නේ. ඒකට දෙනවා පෙත්තක් මොකද්ද මේ අතියට මේක බොන්න කියලා. හතිය නෙමෙයි නවත්තන්න ඕනේ. ඇතුලේ ඔක්සිජන් වල අඩුවයි හදන්න ඕනේ. හතිය නිකන් නැවතෙනවා. එහෙනම් අපි ලෝකේ ජීවත් වෙන තාක්කල් මේ හතිය හදන්නේ හතිය හදන්නේ මොනවද හදන්නේ? ඒ හතියට හේතුවයි හදන්නේ. පැහැදිලිද පුතා? එතකොට කයේ තියනනේ දස වායු කියලා. දන්නවද පුතා? මේ හැම ඇටම් එකක්ම කැරකෙනකොට ඒ හැම ඇටම් එකෙම වායුවක් ඇදෙනවා. උලන් ඉන්නේ පෑන් එකෙන්. ඒ වගේ ඒකේ වායුවක් ඇදෙනවා. වාත පිටසෙමනේ තියෙන්නේ. ඒ වායු වලින් එකක් තියෙනවා උඩුගම් බලා යන වාතය. ඒ වාතේ ටක් ගාලා මොලේ කියනවා පෙනාල් වලින් අපට ඔක්සිජන් අඩුවෙන් හම්බෙන්නේ. දැන් අමාරුයි. මේ විදිහට අපිට බෑ රැට බොරවනවා. කෑ ගන්නවා. කට හැරගෙන නිදිය ගන්නයි. කට වාන්න බෑ උස්ම ඉර වෙනවා. ඉන්න කට හැරගෙන නිදාගන්නේ. අයියෙන් ගන්නවා අය. ඇයි? අරක ප්‍රමාණය මදි. දැන් මේක එන්නෙන්ද ලීටර් දෙක වෙලා. හතරක් එන්න ඕනේ දෙකයි. දැන් බෑ කතා කරනවට වඩා යහති උස්ම ගන්න ප්‍රමාණය වැඩි. මොලේ පණිවිඩය යනවා. අර වායුව හදන්න කියලා. ටග්ගලයට කැල්සියම් ටිකක් ගත්තා, පොටෑසියම්, මැග්නීසියම් අරම ඔක්කොම ගත්තා. අර වාතය හදනවා. වාතය හදලා ලේවල යම පැනවලු. අචින් කියලා අර පලාතටම මේ විසිරලා. මොකද ඒක කරන්නේ? අර ඇලවිලා තියෙන ටිකක් ගලවනවා. දැන් අචින් කියන්නේ මොනවද? ආශිර්වාදයක් අපට. ඇතුලේ ડોක්ටර් කෙනෙක් ඉන්නේ. එයා දැන් අපිට ට්‍රීට්මන්ට් එකක් දෙනවා. මොකද මේ අතින් කෙනකින් අර ඇලවිලා තියෙන, තම්පත් වෙලා තියෙන අර සිදුරු වල ඔක්සිජන් ගන්න බැරුව වැහිලා තියෙන ඒ සේරම ටික ගලවනවා පුතා. ගලවලා ගලලා සම්පූර්ණයෙන් ගැලවුවාට පස්සේ දැන් ලීටර් හතරම හම්බ වෙනවා. දැන් අර අර කියන හතිය ප්‍රශ්නෙත් නෑ අපට මාංශියකුත් නෑ කඳුත් නගින කතා කරනවා හොඳ ලස්සන දේශනා කරනවා සින්දු කියන මොකවත් ප්‍රශ්න නෑ ඇයි අර කියන ඔක්කොම ටික ගලවලා ඉවර අති 25 පුතරනකොට සේරම ප්‍රශ්න විසඳිලා හැබැයි අචින් පාක් යනකොට පුතා අචින් යනවායි කියලා බේත් ගත්ත ගමන් දැන් මොකද වෙන්නේ? අර ඉබේ ගැලවෙන්න තිබිච්ච එක සම්පූර්ණ බේත් දීලා නැවතුවා. අර ඩොක්ටර් මාත්තට කිව් බේත් දෙන්න කිව්වම බේත් දුන්නා දැන්. දැන් අර පෙනාලු වල දූවිලි ටික එහෙම තියෙනවනේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙයාට ප්‍රාණවායුව මදි. නමුත් මේක ගලව ගන්න ක්‍රමයක් නැහැ. නැවත මොලේ කියනවා අපට දැන් මේක වාතයෙන් ගලවන්න බෑ වාතයෙන් ගලවන්න ඒ බබා කැමති නැහැ ඒ නිසා වතුර දාලා අපි ඕදමු. දැන් පුතා අපි පිඹිනවා. නේද? මොනවාද කම? පිඹිනවා. පිඹිනකොට ගියොත් ප්‍රශ්නයක් නැහැ. පිඹිනකොට යන්න නැත්නම් මොකද කරන්නේ පුතා? දැන් කොස්සෙන් පිඹිනවා. කොස්සෙන් පිඹිනකොට යනවා. යනවා නම් ප්‍රශ්නයක්. කොස්සෙන් පිඹිනකොට යන්න නැත්නම් මොනවද කරන්නේ? වතුර දාලා අතුල්ලා හොදනවා. අර පණිවිඩය දුන්න ගමන් ඇඟේ තියෙන සේරම වතුර ටික අදිනවා පුතා. ඇදලා අර පෙනාලු වලට දාලා බුරුල් කරනවා. බුරුල් කරලා අදනවා සෙමක්. ඒකට මොනවද කියන්නේ? එම්බිරිසාව දැන් එම්බිරිසාව කියන්නේ මොනවද? ඒකත් ලොකු ආශිර්වාදයක්. ඇයි අර අචින් එකෙන් ගලවන්න බැරි වෙච්ච <clears throat> අර දූවිලි ටික ඒ දූවිලි තත්ත්ව සම්පූර්ණ දැන් ඕදලා ගලවලා ගන්න හදන්න බුරුල් කරලා. දැන් හරියට එම්බිරිසාව ඇදලා ඔටු උරනවා, කාර්ලා සෙම දානවා. දැන් මේ විදිහට ගියා නම් අර සම්පූර්ණ ගැලවිලා ඉවර වෙනකොට එම්බ්‍රිසාව දවස් 3යි නැත්නම් 4යිනේ. ඒ දවස් 4 කොහොම හරි කට්ට කාගෙන ඉතියන පස්මංගෝ ටිකක් හරි මොනවාරි දෙකක් වළඳලා අනිවාර්යෙන් දවස් 4ේ අර පෙනාලු නිරෝගිමත් වෙනවා. සේරම ටික ගැලවිලා යනවා. බොහොම සාහනයක් සුවයක් එන්නට දැනෙනවා. හැබැයි දවස් දෙක යනකොට ආයෙ කියලා දොස්තර මාත්‍රේ කියනවා හරි අමාරුයි. ටංගල පැරසිටමෝල් ටිකක් දෙනවා, පිරිටන් ටිකක් දෙනවා. තවත් මොන හරි උමා උමා දුම් ටිකක් අල්ලලා නායක එකක් දාලා දුම ටිකකුත් අල්ලනවා. දැන් පුතා අරක වේලක් කර වෙනවනේ. දැන් ඉස්සල්ලාම හතු ගන්න බැලුවා. වායුවේ යව්වේ නැහැ. හොදන්න බැලුවා. ඒකටත් මොනවාරි බාධාවක් වුණා. දැන් ටැප් එකේ කරාම වැව්වා. දැන් පුතා හොදන්නත් බැරි වුණානේ. දැන් මොකද කරන්නේ? දැන් සයිලන්සරේ තියෙනනේ තාත්තගේ වාහනේ නේද? ඕදනවා. පිඹිනවා. ඉස්ලාම අර බ්‍රෝරේ දාලා උලන් අල්ලනවා. යන්නේ ඊට පස්සේ මොකද කරන්නේ? අතුල්ලලා හොදනවා. යන්නේ දැන් මොනවද කරන්නේ? දර ටිකක් දාලා ගිනි දානවා. සයිලන්සර් පුච්චන දැකලා තියෙනව නේද පුතා? හොඳට ගිනි දාලා පුච්චන කාබන් ඔක්කොම ගැලවි ගැලවි ගැලවි ගැලවි අරක පිරිසිදෙනවා. ඒ වගේ මොලේ කියනවා. පිඹින්න දුන්නේ නැහැ. අතු ගන්න දුන්නේ නැහැ. ඕදන්න දුන්නේ නැහැ. ඒ නිසා රත් කරලා පුච්චන්න අර සයිලන්සරේ කාබන් ගලවනවා වගේ පුච්චන්න කිව්වම දැන් මැසේජ් එක දීලා මුළු හැඟේම තියෙනවා ග්ලයිකෝජන් වල අපි කිව්වේ කලින් 500 එකකටපත් වුණා 200 එකකටපත් වුණා 50 එකකටපත් වුණා කියලා ග්ලයිකෝජන් අර සේරම ග්ලයිකෝජන් ටික ශරීරයෙන් අරගෙන ලේ වලට මුදා හැරලා සෛලප්ත කටක් තියෙනවා සෛල ඇතුළට යන්න පුළුවන් ඒ හින්දානේ අර කෑම ඔක්කොම ගන්න එයා එමේ සෛල වල තියෙන පුංචි කටක් ඒ කට ඇරියාම ඇතුලේ තියෙන පොඩි බත්කොලේ තියෙන කෑමොටන්නේ වැරට යනකොට ඒ බත්කොලේ වගේ පොඩි ටිෂු එකක් තියෙන. ඒකට තමයි මෙම්බ්‍රේන් කියලා. ඒ මෙම්බ්‍රේන් කියන ටිෂු එක සෙල්සියස් 37ක් උෂ්ණත්වයක්. ඇයි මේ පෘථිවියේ ඩෙන්සිටි යන භ්‍රමණ වේගයට අනුව මේ පෘථිවියේ සතුන්ගේ උෂ්ණත්වය තීරණය වෙලා තියෙන්නේ. අපි එංගලන්තේ හිටියත් අයර්ලන්තේ හිටියත් හිම ඇතුලේ හිටියත් 37 තමයි. ඇයි පෘථිවියේ ඝනත්වයටම භ්‍රමණ වේගයටම සත්‍යය දුෂ්ණත්වය පෘථිවියයි තීරණය කරන්නේ. අද මේක ටිකක් වෙනස් වුණාම එයා 40යි කියලා කියනවා නම් සාමාන්‍ය උෂ්ණත්වයේ කීයද අපේ 40යි. අඩු වුණොත් සීතලයි. ජන්නිය වැඩි වුණොත් උණ. දැන් උෂ්ණත්වයේ 37යි කියලා මෙයා තීරණය කරපු නිසා 35 වුණොත් අපිට ජන්නිය වැවුලනවා. 38 39 වුණොත් උණ. එතකොට 37ක් කියන කියන සෙල්සියස් කියන එක මේ පෘථිවියේ ඝනත්වයට අනුව භ්‍රමණ වේගයටම තීරණය වෙච්ච උෂ්ණත්වයක්. මේ උෂ්ණත්වය අර ටිෂු වල තියෙනවා. දැන් ලෝකෙම පුතා උෂ්ණත්වය වැඩිපුර රැඳෙන්නේ සියුම් දේවල් වලද ඝන දේවල් වලද කියලා අහුවාම අපි කියන ඝන දේවල් වල රස්නේ වැඩිපුර රැඳෙනවා. එහෙම නේද? දැන් යකඩ කැල්ල රත් කරලා තියෙනවා. රෙදි කැල්ල රත් කරලා තියෙනවා. ඉක්මනට නිවෙන්නේ මොනවද? රෙදි කැල්ල. යකඩ නිවෙන්නේ ඇයි? යකඩ කැල්ල ඝන වැඩි නිසා. ඒ අණු අතර තියෙන ඉඩස අඩු නිසා ඒක උෂ්ණත්වය හොඳට පැක් වෙලා තියෙනවා. සෑහෙන වෙලාවක් තියෙනවා. ඒතර කයේ ගොඩාක් ඝන වස්තු මොකද්ද පුතා? ඇටකටු. නේද? බෝන්ස් නේද වැඩිපුර ගන්න. එතකොට මුළු සර්වාංග අදවත ස්පන්දනය කරලා කරලා රත් කරනල්නේ. ඒ රත් කරන ඔක්කොම ටික හරි අවුරනවා රස්න ටික. උරලා උරලා උරලා උරලා ඒ අත මිදුලුත් එක ගිල තම්පත් කරලා තියාගන්න රස්නේ. තියාගෙන සෙල්සියස් 37 අස්ති වලින් තමයි මෙහෙටන් වෙන්නේ. සෙල්සියස් 37යි තරන්නයිට් නම් 98.6යි උෂ්ණත්වය. එතකොට මේ උෂ්ණත්වය අර ටිෂු වල තියෙන නිසා, මෙම්බ්‍රේන් වල තියෙන නිසා මේ ග්ලයිකෝජන් වෙලා තිබිච්ච ටික ලේ වලට දුන්නාම ලේ වලින් ගිහිල්ලා මේ ග්ලූකෝස් එක අර සිදුර හැරලානේ තියෙන්නේ. ඉමීන් සෙල් අර ඇතුළට ගියාම දැන් ගින්නනේ. සෙල්සියස් 37 කියන්නේ ගින්න. ග්ලූකෝස් කියන්නේ දැල. ප්‍රාණ වායුව කියන්නේ ඔක්සිජන්. එතකොට උෂ්ණත්වය තියෙනවා, දැව තියෙනවා, ප්‍රාණ වායුව තියෙනවා. තුස් ගාලා ගිනි ගන්නවා. මේ විදිහට අර සේරම ටික ග්ලූකෝස් වලින් අරන් අරන් අරන් අරන් පුච්චලා පුච්චලා පුච්චලා පුච්චලා මුළු සර්වාංගෙම බිංදුව බිංදුව බිංදුව බිංදුව වාගේ එකතු කරනවා. බිංදු 10ක් එනකොට 0.01 වාගේ එකක් හැදෙනවා. දෙක වෙලා තුන වෙලා ඊට පස්සේ 0.1 වෙනවා. ඊට පස්සේ නිකම්ම නිකන් 1 වෙනවා. ඕම ඕම ඕම ටෙම්පරේචර් එක වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා 37 38 39 40 කියලා 102 105 වෙනකම් ගින්න පුතා. දැන් ගින්දර වාගේ රත් වෙනවා. රත් වෙනවා නෙමෙයි අර වේලිලා තියෙන සෙම ටික අර තැම්පත් වෙලා තියෙන සියරම ටික මේගොල්ලෝ පුච්චනවා. ඒ පිච්චිලා මේ අණු වලින් කඩලා එළියට යනවා. මේ ඇඟෙන් යන හුමාලේ ස්කෑන් කරලා බැලුවොත් සම්පූර්ණ ඩස් පාටිකල් එකක් යන්නේ. මොකද ඩස් පාටිකල් එක අර ඇතුලේ තියෙන කාබන් වෙච්ච කාබන් ඩයොක්සයිඩ් වෙච්ච නයිට්‍රජන් වෙච්ච ඉලියම් ලිතියම් බෝරොන් වෙච්ච ඒ සේරම අණු ටික පුච්චලා කඩලා යවනවා. ටග්ගල දුවන කියලා දොස්තර මාත් එනවා දොස්තර මාත් 100 ගානට උනක් තියලා 103 ඔබ්දේ තව ටික මැරෙනවා නියුමෝනියා මේ අත ළඟ තිබුණේ කියලා කතන්දර කියලා ආයෙ බේත් ටිකක් දෙන්න පුතා ටග්ගල උන දැස්සා දැන් පුතා සයිලන්සරේ ගින්නට දැම්මා ගින්නෙනුත් මුකුත් කළේ නැහැ දැන් මොකද කරන්නේ පිච්චුවා කාබන් ගලන කමන්නේ ඉතින් මොනවා කරන්නද කියලා ඒ මම අයි කරනවා ඇයි පුතා මේක ඉතින් බ්‍රෝව කළා උලඟට යන්නේත් නැත්තම් හොදලා යන්නේත් නැත්තම් පුච්චලා යවන්නත් බැරි නම් මොනවද කරන්නේ සයිලන්සරේ මල පට පට පට ගාලා සද්දේ සද්දෙත් එක්කම යනවා දැන් මේ විදියට මේ විදියට පුතා දැන් සයිලන්සරේ ඒ විදියටම අයි කළාම නැවත නැවත කාබන් බැඳෙන්නේ නැද්ද අර තියෙන කාබන් වලට උලම් වැදිලා වැදිලා වැදිලා වැදිලා අර තට්ටුව අර තිබුණට වඩා සීඝ්‍රයෙන් වැඩෙනවා. ඇයි? අර උලම් ලිස්සලා යනකොට උලම් වැදිලා වැදිලා වැදිලා වැදිලා පාට ටික පොර වෙලා පොට්ට පාට වෙලා පොට්ට පාට වලට පොඩි පොඩි අංශු රැඳිලා ඒ අංශු ඝන වෙලා ඒකට තව බැඳිලා ඒමනේ තට්ටුවක් හැදෙනෝනේ. දැන් මේක ඇදිච්ච තට්ටුවක් තියෙනවා කල්ලාට. ඒ තට්ටුවට වැදිච්ච ගමන් ටක් ගාලා රැඳෙනවා මේගොල්ලෝ. ඉක්මනටම සයිලන්සරේ සවුත් වෙනවා. මේ වගේ දැන් අරක වායුවෙන් ගලවන්න දුන්නේ නැහැ. එම්බිරිසාවෙන් ගලවන්න දුන්නෙත් නැහැ. උඩෙන් පුච්චන්න දුන්නෙත් නැහැ. ඒ නිසා අර තට්ටුවට තවත් තවත් ඇවිල්ලා ඇවිල්ලා තට්ටුවට වැදිලා වැදිලා වැදිලා තව හැලවිලා හැලවිලා ඝනත්ව වෙනකොට පුතා ඒක රත් වෙන්න පටන් අයි මේ කින සෛල ඇතුලේ තියෙනවා මේ කින තට්ටු එළියෙන් තියෙනවා මේ උෂ්ණත්වය නිසා මේක ඝන වැඩිනේ අර මසට වඩා මේක ඝනයි ඒ ඝන නිසා මේක උෂ්ණත්වය කල්ලනවා ඒ උෂ්ණත්වයට අයනකොට මෙයා මස්සලනේ ටෙම්පරේචර් වෙලා තියෙන්නේ. දැන් සෛලවල නම් පුතා මේ කතන්දරේ තියෙන්නේ ලේ කියලා වෙනම එකක් නැහැනේ. ලේ කියන්නේ තනු මසුත් අණු. එතකොට මේ ලේ ඕනම එකකට යන්න පුළුවන්. කාන්දු වෙන්න පුළුවන්. අරක කාන්දු වෙලා උෂ්ණත් එක්ක ගිහිල්ලා උණුසුමින් ඉන්නවා. ලේ නරක් වෙන්නේ නැහැ. මේකේ උෂ්ණත්වය තියෙනවා. උෂ්ණත්වය නැත්තම් ටග්ගලයා ඝන වෙනවා. නරක් වෙන නරක් වෙන්නේ දෙයක් නැහැ. සෙල්සියස් 37ක උෂ්ණත්වය අර කියන දුවිලි තත්ත්වෙත් තියෙනවා. ඒ තට්ටිය තියෙන නිසා මේ ලේ අරවට කාන් දීලා ගිහිල්ලා ඒ ලේ නරක් වෙන්නේ නැතුව පවතිනවා. නරක් වෙන්නේ නැතුව පවතින නිසා මේගොල්ලෝ අර ලේ වලට ආරක්ෂිත කවුළුවක් වශයෙන් වෙනවා. කවසමක් වශයෙන් වෙනවා. ලයිවස්මක් වශයෙන් වෙනවා. එහෙම වුණාම ඒගොල්ලෝ මස් වශයෙන් මස්සාවේ ස්වરૂපයක් අරගෙන අර ලේ අරගෙන නැවත නැවත පට්ටි කඩාගෙන අරව වෙනම වැවෙන්න පටන් ගන්නවා. දැන් මේකට කියනවා කැන්සර්. ලන්ස් වල කැන්සර් පිළිකාව කියලා කියනවා. දැන් පුතා සතපාක් වියදම් කරන්නේ නැතුව අචින් 25 යන්න දරියන ප්‍රශ්නේ විසඳිලානේ. එම්බ්‍රිසාවලා අචින් දදා ඔටු ඌර ඌර ඌර හිටියානම් දවස් තුනෙන් අතරින් ඉවරනේ. උණ හැදුනා උණ හැදුනා මොනවද කරන්නේ? තවත් උණු වතුර ටිකක් රත් කරලා තවත් ස්ටිම් අල්ල තවත් රත් කරනයි. රත් කරන්න නම් කයට ඕනේ තවත් රත් කරාම වැඩේ ලේසි. එහෙම නැත්නම් මොකද කරන්නේ? හොඳට ඝන එක පොරවගෙන ඉන්න රස්නේ එළියට යන්න දෙන්නේ නැහැ. ග්ලූකෝස් පුච්ච පුච්ච පුච්ච රත් කරනවා. අපි මොකද කරන්නේ? පවන් ගන්නවා. විනාකිරි දානවා. අයිස් වතුර දානවා. පැන්පාස් වෙනවා. පැනඩෝල් බොනවා. අර රස්නේ අවශ්‍යයි. අපි ඒක අදන්න දෙන්නේ නැහැ. එහෙනම් හොඳට පොරෝගෙන නිදාගත්තා නම් එක සැරේටම අර තියෙන සයිලන්ස් එකේ තියෙන සේරම ටික ගැලවිලා යනවා වගේ මේ එක ෂොට් එක 100 පාට 10ට එයි ප්‍රශ්නයක් නැහැ. සම්පූර්ණ මේක විනාශම වෙනවා. වෙවුලන්තර වුණ හැදෙන පිට් එක වාගේ හැදෙනවා. බෑ පිට් එක විනාඩි දෙකකට වඩා තියෙන්නේ නැහැ. ඇයි? තප්පර 120යි තියෙන්නේ ඕනම පිට එකක්. එහෙනම් මේක ඉබේම හරියන හැබැයි සම්පූර්ණම නිත්‍යවටම සනීප වෙනවා. ඒ පිට එක දෙන්නේ මොකටද මේ අර ගැලවිච්ච ඒවා ගලවන්න. ভাইබ්‍රේට් කරලා කරලා කරලා ඔක්කොම බුරුල් කරලා ගලවලා පුච්චලා අයින් කරන්න තමයි ඒක එන්නේ. මේ ක්‍රමවේද හතරටම අපි එකකටවත් එකඟ වුණා නම් අද කැන්සර් හැදෙන්නේ අද ඉදනු තිබුණලා ඒ සේරම ටිකක් තියෙනවා කොණ්ඩෙක් දීලානේ ගණ්ඩන් බොරු කොණ්ඩයක් දාගෙන ඉන්නේ. ඇයි? කොණ්ඩේ යනවනේ කැන්සර් පාර උලඟක් යනකොට පුතා කොණ්ඩේ ගියා. දැන් මොකද කොණ්ඩේ අවුලන්නද අත වහන්නද? ලැජ්ජාවේ පණ යනවා. එහෙනම් අපේ තියෙන දුර්වලකම් මේ කියන විද්‍යාව කායානුපස්සනාවේ කයේ ක්‍රියාකාරීත්වය කියන මේ විද්‍යාව දන්නේ නැති නිසා අපි මේකට අනවශ්‍ය උත්තරයක් දෙනවා. ඒ උත්තරේ නිසා අපට ගොඩාක් ප්‍රශ්න. එහෙනම් දැන් අපේ කයේ මොනවාරි ප්‍රශ්නයක් තියෙන ඈ පොඩ්ඩක් ඇදයි නම් මූණ පොඩ්ඩක් අපිට ප්‍රශ්න අත පොඩ්ඩක් ඇදයි නම් කකුල් වල පොඩි ඉරියව් වල වෙනසක් තියෙනවා කයේ පොඩි දෝෂයක් තියෙනවා සමහර තැන් ටිකක් ඇතුළට ගිහිල්ලා උඩට ඇවිල්ලා නැහැ ඒ වගේ මොනම ප්‍රශ්නයක් තිබුණා අපි එතනට නෙමෙයි ප්‍රශ්න විසඳන්න ඕනේ ප්ලාස්ටික් සර්ජරි කරන එක සැත්කම් කරන එක නෙමෙයි මේ කය හරියටම මේමයි කියන එක මොලේ තියෙනවා නම් ඒ පණිවිඩේ එහෙනම් මැරෙන සෛල ඒ විදිහට නැදෙන්න ඕනේ. ඒ විදිහට හැදෙන්න එකයි. එදා ඉපදෙනකොට මොනවද එකක් තිබුණා. දැන් ඒක නැහැ. එහෙනම් ඒක දැන් හදන්න ඕනේ. ඒක හදන ක්‍රමය තමයි පුතා කෑම කනකොට මේක හොඳට ආගන්න ඕනේ. මේක දින 120ක් පිළිපැද්දොත් තමයි ප්‍රශ්නේ විසඳෙන්නේ. නැත්තම් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒකට හේතුව මම නෙමෙයි. මම ඒ වාක්‍යෙම ගන්නෑ. එහෙනම් කෑම කන්න පැයකට කලින් වතුර බොන එක නවත්තන්න ඕනේ. කෑම කන්න පැයක් තියේදී වතුර බොන්නේ ඇයි? හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එකට වතුර දැම්මම තනුක භාවය අඩු වෙනවා. ඇසිඩ් එක සර අඩු වෙනවා පුතා. සර අඩු වෙච්ච ගමන් අර වැටෙන කෑම ජීර්ණය වෙන්නේ නැහැ. අජීර්ණ වෙච්ච සීනි, අජීර්ණ වෙච්ච අඹුල්, අජීර්ණ වෙච්ච පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් ශරීරගත වුණාම ওই ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ ස්නායු හැදෙන්නේ නැහැ. හැදුනට අර පරණ තත්ත්වෙමයි හැදෙන්නේ. අර මාංශපේශි නැවත හැදෙන්නේ නැහැ. හැදෙන්නේ අර පරණ තත්ත්වෙමයි. අර ස්නායු නැවත මැරෙන ස්නායුත් මැරෙනවා. ස්නායු හැම එකක්ම දින 120න් 120න් මැරෙනවා. හැබැයි අලුතෙන් හැදෙනකොට අර ධාරිතාව පරණ එකෙම තියෙන නිසා නැවත ඒකමයි හැදෙන්නේ. ඒ නිසා ප්‍රශ්නේ ඒ විදිහටම තියෙනවා. එහෙනම් පැයකට කලින් වතුර බොන්නේ නැහැ. හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එකේ තනුකභාවය අඩු කරන්නේ. කෑම කාලා පැයක් යනකම් වතුර බොන්නේ ඇයි? කෑම කියලා අර අණු වලට කැඩිලා හැඹරිලා ඒ ඔක්කොම අටම් වලට කැඩිලා ඔක්කොම ආමාශයට යන්න එපා. ඒ නිසා වතුර බීලා අරගේ තනුකභාවය අඩු කරන්නේ නැහැ. පැහැදිලිද? පැහැදිලිද? එතකොට කෑම කන්න පැයකට කලින් වතුර බොන්නේ කෑම කාලා පැයකට කලින් වතුර බොන්නේ. දැන් ප්‍රශ්නයක් නෑ. එතකොට ඉර වුණොත් මොකද කරන්නේ? ඉර වෙන්නේ අදිසියෙන් කෑවොත්. අමාරුවක් අපහසුතාවයක් වතුර තිබාවක් ඇදෙන්නේ කලබලෙන් කෑවොත්. එහෙනම් අපි හොඳට විකල විකල කෙලවලි මොද්දට කෑම මිශ්‍ර කරලා ජෙලිය වාගේ කරලා නිකන් කැඳ වාගේ කරලා යවුවාම ඒකත් වතුර නම් තවත් මොකටද වතුර? එහෙනම් මේක ජෙලි කරලා යවන්න ඕනේ. ඒකට කියනවා චව් කරනවා කියලා. ග්‍රයින්ඩ් කරලා කියලා. උන්ට මේ අර ජෙලිය වාගේ කරන්න ඕනේ. එහෙම කරලා ගිලින්න ඕනේ. මේක පළවෙනි ක්‍රමවේදය. අනිත් එක තමයි නාපු ගමන් කැම කන්නේ. ඇඟ හොදලා කැම කන්නේ. ඇයි? ඇඟ හොදපු ගමන් ඇඟේ සෙල්සියස් 37 34ද 33ට බයිනවා. දැන් ග්ලූකෝස් ටික ඔක්කොම දහනය කරනවා අරගෙන 37 හදන්න. සෙල්සියස් 37ට මේක අප්ඩේට් කරන්න මුළු සර්වාංගයේම සෛල වලින් ග්ලූකෝස් පුච්ච පුච්ච මෙතන ලොකු වැඩක් කරනකොට කැම ටික දුන්නම දැන් කැම ජීර්ණ කරන්නේ කවුද? කරන්න කෙනෙක් නැහැ. එහෙනම් මේ ඔක්කොම අජීර්ණ වෙලා යනවා. එහෙනම් කෑම කාලා පැයක් යනකම් අඩුම තරමේ විනාඩි 45ක් වෙනකම් කිසිම දෙයක් කන්නේ නැහැ. ඇයි? අර ඇඟේ උෂ්ණත්වය අඩු වුණා නානකොට ඒක නැවත 37ට රෙකවර් වෙනකම් කය විවේකයෙන් තියන්න ඕනේ. කෑම කාපු ගමන් නාන්නෙත් නැහැ. ඒ නැවත අරක තමයි වෙන්නේ. ඇයි? ඇඟේ උෂ්ණත්වය දැස්ස ගමන් ටක් ගාලා මොලේ ගන්න ඉස්සෙල්ලාම තීරණය තමයි මරණයෙන් වළක්වන එක. එයාට කෑම ඕන වෙලාවක ගන්න බෑ. මරණය වළක්වන්න එපා. ඒ නිසා මේ ග්ලූකෝස් අඩු වෙනකොට, එහෙම නැත්නම් උෂ්ණත්වය අඩු වෙනකොට, කයට මොනවා දෝෂයක් වෙනකොට අර දින විටමින් ටික පැත්තකින් තියලා මෙයාව ඉස්සලා බේරෙනවා. කෑම ජීර්ණ වෙලා යනවා. විනාඩි 10ක් විතර ජීර්ණ වෙනකොට 110 15 ගිහිල්ලා. හැබැයි එකපාරට නාපු ගමන් ටග්ගල අර 10න් අරක ජීර්ණ නැවතුවා ග්ලූකෝස් පුච්ච පුච්ච උෂ්ණත්වය වැඩි කරන වැඩි කරන. ඒකට අරක ජීර්ණ වෙලා යනවා. එහෙනම් මස් මාංශ ජීර්ණ වෙන්න කොච්චර කාලයක් යනවද? පැය 48ක් යනවා. දවස් දෙකක් යනවා. දවස් දෙකක් බඩ ඇතුලේ තිබිලා මේක පල් වෙලා පල් වෙලා පෙන දාගෙන බැක්ටීරියා ඇති ඇති කුණු වෙනවා. එතකොට එළවලු කොච්චර කාලයක් යනවද? පැය 36ක් යනවා. ධාන්‍ය වර්ග පැය 36ක් යනවා. පළතුරු ಜಾති පැය 12ක් යනවා. ගොඩාක් සොෆ්ට් ಜಾති තියෙන්නේ. අර මේ කොළ ಜಾති අර එක එක ඖෂධ ಜಾති ඒවා විතරයි පැය 12 ජීර්ණ වෙන්නේ. එහෙනම් මේ කින ආහාර පාන ගත්තාම මස් જાති ගොඩාක් අපහසුයි ජීර්ණය කරන්න. ඒවා පිලි, ඒවා මැරිච්ච මලකුණුනේ. ඒවල ගොඩාක් බැක්ටීරියා ආසාදනය වෙලා තියෙනවා. හොඳට සුද්ධ කරලා උතුරලා හුයපු ඌරු මස් කෑල්ලක් තියලා දෙයි ටිකක් මිරිකුවම පණු වෙනවා. උතුරන වතර හුයලා ගත්ත එකේ පණුව තේ මැරෙන්නේ නැහැ ඒවා. ඒවා විස බීජ තියෙනවා. එහෙනම් අපේ කයේ යම්කිසි දෝෂයක් තියෙනවා නම් ඒ දෝෂය දින 120ක් හරියටම හදනකම් මේ කියන ධර්මතාවය තුළ ඉන්නකම් මස් මාංශ වලින් වැළකෙන්න ඕනේ. මස් මාංශ වලින් වැළකීලා කෑම ගන්න ඕනේ. ඒ කෑම ගන්නකොට හොඳට හනන්න ඕනේ. අපේ මේ හැම මේ මේ නාරයක් තුලින්ම කිමිකල් එකක් ඇදෙනවා. ඒකට කියන අපි රසායනික ද්‍රව්‍ය කියලා. ඒකට කියන දාඩියත් එක්ක ඇදෙන. එතකොට අතින් අනන්න ඕනේ. ඇඳෙන් ගෑරුප්පෙන් ගන්න නැහැ. එතකොට අතින් අනනකොට මේ කියන සෑම මේ නාරකය තුලින්ම කිමිකල් එකක් ඇදෙන. ඒ කිමිකල් එක කෑමත් එක්ක මිශ්‍ර වෙනකොට අපේ DNA එක ඒකට මිශ්‍ර වෙලා ඉවරයි. කෑම ගන්නකොට අකමැත්තෙන් ගන්න නැහැ. කැමැත්තෙන් ගන්න ඕනේ. ඇයි අකමැත්තෙන් ගත්තාම අජීර්ණ වෙනවා. කයට ඒක ගන්න. කැමැත්තෙන් ප්‍රියෙන් ගන්න ඕනේ. ප්‍රිය ගන්න ඕනේ මේක හොඳට හනන්න ඕනේ. කටට දැම්මාම කට ඇතුලේ එක බත්තටයක් අවුෙන්නේ නැති තරමට කෙලත් එක්ක මිශ්‍ර කරලා පොඩි කරලා මේක ඇටම් වලට කඩන්න ඕනේ. කඩලා ගිල්ලට පස්සේ පැයක් ඉන්නවනේ වතුර බොන්න නැත. ඒතකොට ඇටම් වලට මේක කඩලම යන නිසා අර කාමාසයෙන් හරියට ජීර්ණය කරලා හරියට ලේවලට දෙනවා. දැන් මොකද්ද එකක් නැහැ කියලා තිබුණානේ. දැන් ඒක ලැබුණා. හැබැයි ලැබුණාට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සේරම ටික විසඳෙන්න දින 120ක් යනවා. මාස 4ක් යනවා. එහෙනම් මාස 4ක් යනකම් දින 120ක් යනකම් මේ විදියටම කටයුතු කරන්න ඕනේ මේ විදියටම ආහාර ගන්න ඕනේ මේ විදියටම පිළිවෙත් දකින්න පලා જાති කොළ જાති පළතුරු જાති වැඩිපුර ගන්න ඕනේ මස් මාංශ වලින් වැළකෙන්න ඕනේ මේ විදියට වතුර බොන එක හදන්න ඕනේ මේ විදියට නාන එක වෙනස් කරන්න ඕනේ මේ විදියට ගත්තාම පුතා දැන් මස් ටිකක් ඇදෙනවා සෛල ටිකක් ඇදෙනවා දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ සෛල ස්නායු කාලයක් අවුරුදු 5ක් තිබුණාම ඒ ක්‍රමයට අවුරු වෙලා ඉනවා. හැබැයි ඒ ක්‍රමයට උරු වෙලා නිසා සමහර විට නැවත හැදෙනකොට එයා උරු ක්‍රමයේ තියෙන නිසා උරු ක්‍රමයට හැදෙනවා. ගොඩාක් දේවල් තියෙන සමහර දේවල් අපි යාපද්දේ හරිදේ තේරුම් ගත්තත් දැනගත්තත් අර උරුවට කරනවා. අපි දන්නවා අපේ කටේ බැක්ටීරියා තියෙනවා, කෙලවල බැක්ටීරියා තියෙනවා, මේ ඔක්කොම බැක්ටීරියා තියෙනවා. කෙල ගාලා මේ මත ගාලා ආයෙ කටේ තිබ්බම බැක්ටීරියා යනවා. මේක අපි දන්නවා. සයන්ස් එක දන්නවා. නමුත් පොත පෙරලනකොට එන්නේ නැත්නම් දන්නේම නැතුව කටට අත ගිහිල්ලා ඕම එනවා. දැන් මේක අපි උවමනාවෙන් කළේ නැහැ. අපි පුරුද්ද නිසා ආවා. එහෙනම් මේවත් දැන් මේ විදිහට හැදිලා හැදිලා හැදිලා අර පුරුද්දක් තියෙනවා. පුරුද්දට හැදෙන්න පුළුවන්. ඒ නිසා අපි ව්‍යායාම සෙට් එකකින් අර පුරුද්ද ඩිස්කනෙක්ට් කරලා දානවා. ඩිස්කනෙක්ට් කරාම සෛල ටික අලුතෙන් හැදෙනවා. අර නැති කෙමිකල් ටික ඔක්කොම දැන් උනන්න පටන් ගන්නවා. අර නැති අඩුපාඩු ඔක්කොම ටික ආයෙ හැදෙනවා. අර අඩු වෙච්ච ලේවල ක්වොන්ටිටි ටික හැදිලා කෙමිකල් ටික හැදිලා ක්‍රියාකාරීත්වය හැදිලා සෛලවල තිබිච්ච අර ක්‍රමවේද පුරුද්ද ඩිස්කනෙක්ට් කළා දැන් මොලේ තියෙන ඩේටා එක ඒ ඩේටා එක ගත්තා මෙයා හරියට ඇදුවා දින 120න් ලෙඩේ අතුරුදන් ස්නායු නාරවල් ඒ ටිෂු ඕගන් ඔක්කොම අලුතෙන් හැදිලා දැන් පැහැදිලිද පුතා මේක සරලයි මේක තව පැහැදිලි නැත්නම් අපිට නැවත කතාවක් තව දේශනාවක් දෙන්න පුළුවන් මේක සරල එක අධියරයක් දැන් පැහැදිලිද දැන් ගිලම්පස ගන්නවා තව ටිකකින් අපි ඒක පුහුණු කරමු